මේක අපිට හම්බ වෙනවා ද්වේතානුපස්සන සූත්‍රයේදී. ඒක සඳහන් වෙලා තියෙන්නේ කුද්දකනිකායේ සුත්ත නිපාත කියන පොතේ ඒ කියන්නේ සූත්‍ර පිටකයේ කුද්දකනිකායේ සුත්ත නිපාතේ සඳහන් වෙන ධ්විතානපස්සනා සූත්‍රය. ඒකදී කතාව පටන් ගන්න නැත්නම් සූත්‍රය පටන් ගන්නෙ සර්වචන්නාංශේ පිතාම සන්තෝෂින් විවේකීව වන භාවනා කරන සංගපීස සයහඳ පාණේ භාවනා කරනවා දැකලා සර්වචන්නාංශේ මත කරගෙන ඒ නිස්සද්දතාවයේ මිදෙමින් අහනවා යම් වූයේ වැරද්දක් නැති වූ නැත්නම් නිර්වද්‍ය වූ අනවද්‍ය වූ උතුම් වූ ක්‍රමා ක්‍රමයෙන් ඉදිරියට ගෙන යනා වූ මේ සද්ධර්මයක් තියෙනවා නම් එවැනි එවැනි වූ නිර්වද්‍ය වූ ආර්ය වූ ක්‍රමෙන් ඉදිරියටපත් කරනා වූ දුක් කෙලවර කරනා වූ සත්‍යඥයක් කවුරු හරි අහන්නේ ඇයි කියලා උඹලගෙන් කවුරු හරි අහුවොත් මෙන්න මේ විදිහට උත්තර දීපල්ලා කියලා සර්වචනාංශේ තමන්ගේ ගෝල බාල පරිසරට ප්‍රශ්නයක් ඉදිරිපත් කරලා ප්‍රශ්න උත්තර දෙනවා. ආබනානේ අයියේ ඒකයි සාමාන්‍ය අර්ථය. කවුරුරැ යවොත් මේ වගේ ඔක්කොම වැටෙනත් කරලා ඇවිල්ලා මේ වගේ ධර්මයකට ධර්ම ගෞරවය ඇති කරලා තමන්ගේ අම්මට තාත්තට නැති විදිහට ධර්ම ගෞරවයක් ඇති කරන ධර්මය නතු වෙලා බණහන්නේ ඇයි කියලා කවුරුරැ යවොත් මේ උත්තරේ දෙන්න මේ ලෝකේ දුක දුකට ගැනීම කියලා එක පැත්තක් තියෙනවා. ඒ වගේම දුකේ නිරුද්ධ වීම සහ නිරුද්ධ වීමේ මාර්ගය කියලා පැත්තක් තියෙනවා. මේ දෙකම ධර්මෙන්තර ලෝකේ පේන්නේ ධර්මෙන්තර ලෝකේට ගෝචර වෙන්නේ අදාළ වෙන්නේ දුක සහ දුක හැට ගැනීමේ මාර්ගය පමණයි. නමුත් සත්‍ය ධර්මයේ පමණයි දුක නැති කිරීම සහ නැති කිරීමේ මාර්ගය තියෙන්නේ මෙන්න මේ සංසන්දනාත්මක නැත්නම් සාපේක්ෂව මේ ද්විඝටනාත්මක බව දැනගන්න ඕන නිසායි මම මේ බණහන් සාමාන්‍ය ලෝකායත විශ්යන්ගේ දුක ගැන තියෙනවා දුක ඇති වෙන්නේ මේකයි කියන එක සමහර විටක ආගමක වෙන්න පුළුවන් සමහර විටක ආධ්‍යාත්මික වෙන්න පුළුවන් නමුත් ඒක හොයන්න පුළුවන් ලෝකයේ නමුත් දුක නැති කිරීම සහ නැති කිරීමේ මාර්ගය ධර්මයෙන් තොර කොහොමඩක්වත් නැහැ. ඒ නිසා මේ ධර්මයේ අහන්නේ අර දුක දුක ඇතිවීමේ මාර්ගය දැනගෙන දුක නැති කිරීම නැත්නම් නිරුද්ධ වීම සහ නිරුද්ධ වීම මාර්ගය දැනගන්නයි කියලා මෙන්න මේ උත්තරය දෙන්නේ කියලා සර්වචනන්සේ සඳහන් කරනවා. ඊට පස්සේ සර්වචනන්සේ කියනවා දැන් මේ මේක විතරද මේ ප්‍රශ්න දෙන එකම උත්තරේ. නැත්නම් මේ සන්දර්භයම මේ දර්ශනයම මේ කතාවම වෙනස් විදිහකින් කියන්න බැද්ද කියලා ප්‍රශ්නයක් කවුරට අහනවනම් පුළුවන් කියලා කියන්නේ. තවත් විදිහකින් මේක කියන්න පුළුවන්. කොහොමද ඒ කියලා අහුවොත් මේ ලෝකේ දුක් උපදින තාක් උපදින උපදී නිසා ඒක ලෝකයා දැනගන්නත් ඉඩ තියෙනවා. නමුත් උපදීන් දුරු කරන්න පුළුවන් උපදීන් දුරු කරපුවා සම්පූර්ණයෙන්ම දුක නැති කරන්න පුළුවන් කියන එක අර උපදීන් නිසා දුක ඇති වෙනවා කියන එකට තියෙන ප්‍රතිපක්ෂ ධර්මය නැත්නම් සංසන්දනාත්මක ධර්මය සාපේක්ෂ ධර්මය තමයි උපදීන් දුරු කරන්න පුළුවන් උපදීන් දුරු කරපුවා දුකක් ඇත්තෙම නැහැ එන්න මේ මම දැනගන්න මම බනහන ඒක තමයි අර ඉස්සලා කියපේකම නැවත විනත් පැත්තකින් විනත් වචන වලින් ප්‍රකාශ කිරීම ඒක නිසා ලෝකේ පවතින මතු පිට දැකලා ගැඹුරු නොදක මතු පිට මත ඉඳගෙන මේ ගන්න නිගමන මේ නිරීක්ෂණ වල තියෙන අර්ධ සත්‍ය කෙනෙකුට වැටහෙනවා නම් මේකේ මුල් බව මේකේ කොම්බේ මේකේ හිස් බව එයාට ඒකට විකල්පයක් yaadena උත්තරයක් ලැබෙන ධර්මයේ පමණයි. ඉතින් ඒ නිසා ඒ ධර්මයට අපි අර ලෝක විශ්ය පිළිබඳ ආමෝදය වැඩි වෙන්න වැඩි වෙන්න ඒක හිස් භවයේ බොල් භවයේ කොම්බ තේරෙනවා මොලේ ඇති මනුස්සයා. එතකොට යාට මේ ලෝකායත විශ්ය තුල කවදාකවත් උත්තරයක් නැහැ. මූලධර්ම වශයෙන්වත් නැහැ. චින්තාමය වශයෙන්වත් නැහැ. ප්‍රත්‍යක්ෂ වශයෙන්වත් නැහැ. එතකොට යාට ඒක දන්න කෙනෙකුට අහුම්කම් දෙන්න වෙනවා. අහුම්කම් දෙනකොට තේනවා නේ මම දන්නවා කියලා හිතහනියට මේ ප්‍රශ්නේ 30 50ක්වත් දැනගන්න නෙවෙයි මම මෙතෙක් කල මම දැනුවත් කියලා හිතුවේ. නමුත් මොකද්ද එළවමක් තියෙනවා මේ දැන් Taman දන්න ටිකක් පුස්සක් බව, කොම්බයක් බව, ගන්න දෙයක් නැති බව, එන ගහච්ච සෝම් පිටියර වගේ එකක් බව. තේරුණ කෙනා තමයි හොයන්නේ. හොයන්න කියලා කවදාකවත් මනුස්ස මනසට පරිශන කරලා හොයන්න බෑ. ධර්මයි. ධර්මයෙන් පෙන්වන දේ සම්පූර්ණයෙන්ම අරකට සාපේක්ෂව සර්වඥතා ඥානින් පෙරිලා ඇහිමෙන් පමණක්ම ධර්මය ඇහිමෙන් පමණක්ම ඒකාන්ත ලැබිය යුත්තක්. අන්නේ ඒ පළුව ඒ කොටහ නැතුව ඥානෙ සමබර වෙන්නේ නැහැ. මේ මනේ දිච්ච වාහනේ කොට ගන්නත් බෑ. ඉන්නේ ඒකයි මම මේ බණ අහන්නේ කියලා උත්තර දෙන්නේ. ඉතින් ඒ උපදී ඔයාලට මේ ප්‍රශ්නේ අඩු කරලා ඒ උපදී නිසාදු කාට ගන්නවා උපදී හඳුනාගත්තොත් දුක නැති කර ගන්න පුළුවන් උපදී නැති කිරීමෙන් දුක නැති කර ගන්න පුළුවන් කියන කාරණාව සංග්‍රහ කරන්නයි එක සම්පීඩනය කරන්නයි උපදී නිදානා පබවන්ති දුක්ඛ ලෝකේ හට ගන්නා තාක් දුකේ ප්‍රභවය උපදී ඉතින් ඒක අපි තණ්හා වශයෙන් සාමාන්‍යයෙන් පොදු දැනීම තියෙනවා ඒකත් මේ කාම තණ්හා භව තණ්හා විභව තණ්හා කියලා කොටස් කරලා ගැඹුරට හදාගෙන කෙනෙකුට දැක ගන්න පුළුවන් ඉතින් ඒකෙදී අපි මේ උපදි කියන වචනයට පෙත සකස් කරගන්න විදිහට කාම තණ්හාව කියලා කියන්නේ තමන්ගේ ඉදරන් මේ වර්තමාන මොහොතේ පිනවීමට තියෙන ආශාව ඇට ලස්සන රූප, කන ශබ්ද, කාන ලස්සන මේ ශබ්ද, නාසයට ගඳ සුවඳ, දිවට රස මසවුරු, කයට භාෂ සාහිතට මනාව අදහස්. ඉතින් කාම තණ්හා මේ දැන් මම මෙතන විදිනවා. සමහර වෙලක විචිකිරින තව කෙනෙක් තව විචිකිරිනවා සමහර සන්තුෂ්ටයි සමහර අසන්තුෂ්ටයි කොහොම හරි ඒ කාම ආශාව මිදලා යම් වෙලාවක තමන්ට ඒ ආශාව දැනෙනකොට යාට ඒකාන්තයෙන් මේ කාමයේ තියෙන අසන්තුෂ්ත භාවය තමයි මේක දැන් නම් හරි තව මොහොතකින් මේක තියෙයිද මම කොහොමද මේ සැපය ඒ කාලයත් එක්ක ඉස්සරහට පවත්න්නේ කියලා අනිවාර්යයෙන්ම ඒක ඇතුලේ දැවෙන තැවෙන ගතියක් තියෙනවා ඌණ භාවයක් තියෙනවා අසන්තුෂ්ත භාවයක් තියෙනවා රික්තක භාවයක් තියෙනවා දැන් නම් හරි හෙටත් මේක ගන්න කොහොමද? තව යොකු පාණයක් තමයි මෙතන නම් දැන් හරි. ඊතර ගියාම ගන්න කොහොමද? මට නම් හරි මගේ ප්‍රියයන්ට දෙන්නේ කොහොමද? මෙන්න මේ ලැබිච්ච වෙනකට වඩා ලැබිච්ච මේ සැපත නැත්නම් හිතුරන්ට ගෝචරව ලැබෙන මේ තෘප්තිය මම දැන් මෙතන කියන පද මේ පමණමයි ගන්න පුළුවන්නේ. නමුත් ඒක ලැබෙනකොටම හිත ඒක ඉදිරි පැතරි වවන්න හදනවා හෙට ගන්න කොහොමද අතන ගන්න කොහොමද සියල්ලටම ගන්න කොහොමද අනේ ඉදිරි පැතරි යාමන කරනවා භව තණ්හාව ආතණ්හාව වෙන්නේ කාම තණ්හාවේම ඉදිරි පැතිරීමක් විදියට. ඉතින් අර මේ කාම තණ්හාව මේ චිත්තක්ෂණයේ ලස්සන රූපයක් දැකලා සත්‍යයක් හරගන්න එක හැමතැනම හැම සදාකාලිකවම සියලු දිනාට ගන්න ගියාම ඒක විශාල අභියෝගයක් වෙනවා අපිට ඇති වෙන අමුද්‍රව්‍ය නැහැ ඉතින් ඒකෙදි ගොඩක් පරාද ඇති වෙනවා වැරදිලි ඇති වෙනවා පෙරදිලි ඇති වෙනවා බාධක වැඩි මේ බාධක වැඩි වෙනකොට මේ Taman අස්පනා පිට මේ විදිහට අප මොකද හිත ගන්න බෑ මේ දැනුම තියෙන සැපය යන්නේ චකුල ගන්න බෑ. ඇයි මගේ දුව දරුවන්ට දෙන්න බැරි? එතකොට යාට පේන්නේ ඒකට බාධා කරන කෙනෙක් පිට ඉන්නවා වගේ. බාධා කරන සාධකයක් පිට තියෙනවා වගේ. ඉතින් අර තණ්හාවට තියෙන බැඳීමත් ඒකට තියෙන නතු භාවයක් නිසා මේ බාධක ධර්ම වලට බාධක සාධක වලට බාධක පුද්ගලයන් කෙරේ වනසක වීන පිටවිල පහනක මනස මරන්න ඕන විනාශ කරන්න ඕන මෙච්චර මේ අහිංසකව මම විදින සැප මේ හිත ගන්න බැරි වෙන්න බාධා කරන්නේ අසවලා. නැත්නම් අසවල් සාධකේ නැත්නම් අසවල් නියෝජිත ඒක වනස් මනසන්කෝ. අනේ විදියට මේ කරගන්න බැරි විශාල වගකීමක් ඉති ප්‍රපංච කරලා ඒක සාක්ෂාත් කරගන්න බැරිව මත වෙන බාධක වලට කරන වෛරයට විභව කරනවා. එචා භව තණ්හා වැඩි වෙන්න වැඩි වෙන්න විභව තණ්හා වැඩි. නමුත් විභව තණ්හා කියන්නේ ආසාවක් නෙමෙයි ද්වේෂයක්. හැබැයි මේ ආශාව සම්පූර්ණ කරගන්න බැරි වීම නිසා පිට කෙනෙක් මවල හිතලා ආත්මයක් ඇති කරලා මෙයා තමයි මේ කරන්න කියලා වැරදියට වටහාගෙන ඒ දේවල් වනසීම සඳහා අපි ජාතින් වශයෙන් ආගම් වශයෙන් දේශ සීමාත් අරගෙන අරගෙන ඇති කරගෙන යුද්ධද රණ්ඩු සරුවල්ද කහපටා වනින්ද තෝතෝ වරපල කියවන්න කිලෝරක් නැහැ ඉතින් මේ කාම තණ්හා භව තණ්හා විභව තණ්හා ඒ තුනේම තියෙන්නේ එකක් ඇතිවට අනිත් එක ලබන්න හදනවා ඒක බැරි වෙනකොට ඒකට වෛර කරනවා ඉතින් ටිකට ටිකට ටිකට ටිකට කැරක්ටරේ ගන්න පිටිපස්සේ දුවන බූරුවෙක් වගේ ඇද ඇද ඇද ඇද සංසාරය යනවා ඉතින් මේ විදිහට මේ ඊයවරක් අතේ තියාන ධනවට අතින් අතට මාරු කරනවා වගේ මේ කරගෙන යන වැඩපිළිවෙලේ මේ පිටපොට යාවට මේ හුරස් වීමට මේ අවුලට හේතු වශයෙන් සර්වචනාසේ කෙලස් තුන් જાතියක් පෙන්ලා දීලා තියෙනවා වීතික්‍රම කෙලස් පරිඋත්ථාන කෙලස් අනුසය කෙලස් කියලා. ඒකෙන්දී ඔය වීතික්‍රම කෙලස් කියලා කියන්නේ මේ ලැබිච්ච සැප හැමදාම හැමතැනම මම කැමති සියලු දිනාටම ලබා දීම සඳහා එවන්සගේ ආශාවේ මොසපත් උනාම එයා සතෙක් මරන්න ඉඩ තියෙනවා ඒ සතාගේ මස් ටිකට අංගවලට හැමත මොන හරි එකක් හිතලා මගේ මේ කාම ආශාව මගේ මේ කාම තණ්හා ඉෂ්ට කිරීම සඳහා ඒ සතා මැරීම සාධාරණීකරණය කරන ඒ තරම මේක උල්ලංඝනය කරන මට්ටමට සමාජ නීති කඩන මට්ටමට යනවා. මිනිස්සු කඩන මට්ටමට යන්න පුළුවන්. එහෙම නැත්නම් අන්සත් වස්තු හොරකම් කරන මට්ටමට එන්න පුළුවන්. මොකද කාම ආශාව විදලා තියෙනවා. දැන් නෑ. ඒක පේන්න තියෙනවා. ජීවිතවල සාධාරණ උපමන අසාධාරණ උපමන ධර්මයේ උපමන ධර්මයේ උපමන එක ගන්න හිතෙනවා. එතකොට මිත්‍යාචාර කාම මිත්‍යාචාර ඊර හදන්න කෙනාට හොඳින් හෝ නරකින් එක සම්පාදනය කරන්න යන මේවට කියන කායික දුස්චරිත සමාජයේ උල්ලංඝනය කරන සමාජයේ කම්පන කරන සමාජයේ පවතින සදාචාර නීති කඩලා දාන විචක්‍රම කෙලස් ඊට පස්සේ වචනේ වශයෙන් අපි කියනවා තාක්බරු හිස්සචන පරසවචන කියලා මේ කාමාශාව අන්තුත් කර කාමාශාව සම්පාදනය කිරීමට ඒ නිසා අද අම්මා කියන දේ පුතාට විශ්වාස නැහැ. ඒ තරම්ම බොරුව කියන එක ඒක මුළු පුරා පැතිරලා තියෙනවා. ඒකම හිස් වචන කිව්වහම අතර ප්‍රෝණ අතර ගන්න සීමාවක් නැහැ මුත්‍රණය කරන්න. රේඩියෝ එකේ channels ගන්න සීමාවක් නැහැ. ටෙලිවිෂන් එකේ channels ගන්න සීමාවක් නැහැ. ටිකින් දිගටම ටිකින් දිගටම යනවා. හිස් දේවල් වලින් පිළිලා ඒ වගේම කරුස වචන ඡන්දපරස වචන යකම එකිනෙක කුලව කා ගන්න කියලා සීමාන්තිකව යමයි මේවට කියන වීතිකම කියලා කියලා ඉතින් සමාජය උත්ටි සංගත වෙනවා සමාජය කෙනෙක් ගැන විශ්වාසය නැහැ නිසා යම් කිසි කෙනෙක් මේ වීතික්‍රම කෙලෙස් දුරු කරන්න ගන්න ප්‍රයත්නයක් තියෙනවා නේද කාම ආශාවට විරුද්ධ වෙනවා. නමුත් ශිෂ්ට සමාජයක් ඇති කරගන්න නම් ඒ ආචාර ධර්ම පද්ධතිය ඇති කරන්න මේ වීජිකම කියලා පිටු දකින්න ඕන. පිටු දකින්න මනුස්සයන සීලවන්තයයි කියනවා. පිටු දකින්න බැරි කෙනාට දුස්සීලයි කියලා කියනවා. එනිසා අපි සීල ශික්ෂාවෙන් කරන්නේ වීජිකම කියලා කියනාර බුල්ඩෝසර්කින් අයින් කරන්න පුළුවන්, සාවලෙන් උදැල්ලෙන් අයින් කරන්න පුළුවන් තරම් ඡන්ද බර්ෂ ගොරෝසු කෙලෙස් වගේ ප්‍රතිෂ්ඨානේ ඉවත් කර දැමීම ශික්ෂාවේ පළවෙනි එක කියනවා. ඉතින් මේ මේ සීලයකට මේ විදියට දැනගෙන ප්‍රයෝජන දැනගෙන ගියෝ ඒ කෙනාගේ සීලය රකින්න හැම චිත්තක්ෂණයකම ඉතියේ බය නැති ගතිය තමන තමන් දේශ නොදෙන ගතිය අනුන්ගේ මන අනුහරණ වෙයි කියන බය නීතියට සිවිල් නියසෙට යට වෙයි කියන බය අපායට යයි කියන බයක් නැත්තේ ඒකට අසහනය කියන රෝගේ එහෙම නැත්නම් මානසික අසහනය සෑහෙන දුරක් අඩු වෙනවා බය නැතුව ජීවත් වෙන්න පුළුවන් ඒ නිසා මම සාන්තකාරයට බය නැහැ වයසට යනට බය නැහැ ඇත්තේ ගන්න බය නැහැ මොකද එයා දන්නවා මගේ සීල තියෙනවා කියලා නමුත් සීල නැති කෙනා බය නැති බව පෙන්නගෙන හිටියට ඔය කියන හැම දෙයකටම බයයි ඒ නිසා බය අතින් මේ මනුස්සයා තිරසනකට සමානයි. તો මනුස්ස තිරසන් ලෝකෙ මෙච්චර විචිත්‍ර වෙලා තියෙන්නේ. බුදුරජාණන් සඳහන් කරන තිරසන් ලෝකෙ විතර විචිත්‍ර මාතෘකාවක් මම දැකලා නැහැ කිය. ඒ වගේ පරිසරයක හැඩ ගැහෙන්න වෙනවා හැඩ ගැහුන්නේ නැත්නම් වෙනසට කලම් තමයි යනවා. ඒ නිසා ඒ වගේ විවිධ හැඩ විවිධ ක්‍රම හදාගෙන බයම තමයි මේ පරිණාමයට හේතු වෙලා තියෙන තිරසන් ලෝකෙ. ඉතින් මේ සිල්නති මනුස්සයන්ට තිරසනා වගේ චපල ගති, විස්මාරු කරන ගති, බෝධිජම ගති පුරුදු කරපුවාම ඒකෙන් පේන්නේ සීල නැතිකම. අපතම් කිසි කෙනෙක් ඒක දැන සීල අරස කරන්න ගියොත් තැහෙන කාමයක් අප කරන්න වෙනව නමුත් තමයි ඒක ලොකු සතුටක් සතුට කියන බය නැති ගතියක් එනවා. මේ සීල රැකගෙන ඉන්න පිරිසට සීල රැකකට පස්සේ තමයි නැත්නම් සීලට ආවට පස්සේ තමයි තේරෙන්නේ මේ කය වචන දෙක හික්ම ගත්තට ඒ කායත අතනට යටින් කියන හිත හික්මලා නැති තාක්කල් මේ සීලය ඕන වෙලාවක් කැඩෙන්න පුළුවන්. තමන්ට තරම් නොවන දේවල් තමන් අතින් සිද්ධ වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ඒ කාමීච්ඡාචාර කේලම බොරු හිස්සචරෝ කියන වැරදි වචනේ නැත්නම් සතුම් මැරීම කරක් කිරෝ නැත කරපු ගමන මේ හිතේ කෙලෙස් නැගෙන ගතිය වැඩි වෙනවා කියන එක සාධාරණයි. වෙන්නේ නැ වැඩි වෙන එක නෙවෙයි මේක කල් නොදැකක පේන්න පටන් ගන්නවා. ඔය අපි කාචුමරේ කම කාමීත්‍යචාර කරන්නේ වරකමින් කියලමින් ඉන්නකොට අපි බාහිරවත් හිතක් නැති නිසා ඇතුලේ මොනවද වෙන්නේ කියලා දන්නේ නැහැ. නමුත් අපි මේ ප්‍රයත්නෙන් නැතර කරව ගන්න ස්වභාවයෙන් වෙනදට වැඩි වාර ගන්න හිත ගෙට ගෙවතිනවා. ගිත ගිතල බලනකොට පේනවා මම සිල්වත් එක්ක මේ බිනී හිටියට මම හිතේ අසික්කිත කාමයේ බාර වෙනවා මම හිතේ අසික්කිත විදිහට ද්වේෂය බාර වෙනවා මගේ හිත හිටගෙන නිඳ යන විදිහට මට නිතිමත පහළ වෙනවා අතීතනාගත හිතින් පෙරෙනවා සැක මෙන්න මේ ටික දකින්නේ සිල්වතා විතරයි ඒ වුණාට ඒක සාමාන්‍ය ලෝකේ කියන්නේ සිල් නොරකේ කියන ওই කරදරයක් නැහැ නේ කියලා වගේ කතාවක් තමයි කියන්නේ. නමුත් මේක දකින්න පුළුවන්කම මේ කය වචන දෙක ඉක්ම ගත්තට හිත ඉක්ම ගන්න තාක්කල් වග වෙන්න බෑ. ඒක නිසා කය වචන ඉක්ම ගත්ත එක්කන තවදුරටත් හිත ඉක්මීමේ වැඩට යනවට අපි කියනවා සමාධි ශික්ෂාව ඒ සමාධි ශික්ෂාව කරන්න ගියාම යා කාම ගුණයන් එක නිවි රණ්ඩු කරන්නේ කාම සංඥාවත් එක්ක. කාමච්ඡන්දේ ව්‍යාපාදේ තීන මිද්ද උද්දච්ච කුච්ච විචිකිච්ඡා සීලකත පරාමාස කියන්නේ හිතවිලි පමණමයි. අත ගන්න මොකක්වත් ඒක දෙයක් නෑ. තන්නේ කර හිතේ ඕල්පණක් තියෙනවා. ඉතින් ඒක අර සීලයට වැඩිය අමාරු. යරතරම් බාන ආවරණයක කැටයන් ඇතුළට ගිහිල්ලා තියෙන කුණු තෙල් කුණු කච්චා අයින් කරනවා. මේක තද බල විදිහට මැද්දොත් කැටේම කඩලා යනවා. නිකම් පුළු කාලකින් මැද්දට අවුරුදු ගණන් බැඳිච්ච කුණු කැපෙන්නේ නැහැ. ඉතින් ඒ සඳහා ගන්න ප්‍රයත්න කරන සමත ශික්ෂාව කියලා. සමත ශික්ෂාවදී කරන්න පුළුවන් වෙන්නේ මේ කුණු ටික ඊගාවට තියෙන මේ පරිඋත්ථාන කෙලස් ටික తాවකාලිකව අයින් කරලා පෙන්වන්න පුළුවන්. නිකම් පාසි බැඳිච්ච වතුර කඩක කලයට වතුරක් ගන්න කියලා කලින් යහට මෙහාට කරන පාෂිටි පැත්තට යනවා. ඒකෝර කලිය ඔබල වතුරක් ගන්න පුළුවන්. නමුත් ආයෙසරක් පාෂියවිලා අර ගියකට වහලා යනවා. මේ වතුර ගන්නකන් තමයි තේනවා උඩ මතු පිට පාෂිටි වුණාට යට ජලය පිරිසිදුයි. දන්නති කෙනෙක් හිතන්නේ ඔක තනනිල්ලක් කියලා. නමුත් දන්න කෙනා දන්නවා මේ පාස්ටික් යාට මට කරපු වතුරක් ගන්න. ඒකට ඒ භාවනා කරන යෝගාවචරය මේ සමාධිය සාක්ෂාත් වෙච්ච දවසේ ඒ චිත්තක්ෂණය දන්නවා මගේ හිත දැන් පිරිසිදුයි. නමුත් ආයෙසරයක් මේක ප්‍රයත්නයට හරව ගමන් ආය පාර්ශවලින් යට යනවා. අනේ ඒ කෙනාට හිතෙනවා මේ తాවකාලිකව කාලිකව ඇති කරගන්න මේ පිරිසිදුව සදාකාලිකව කරන්න ඒක සමත ශික්ෂාවෙන් කරන්න බෑ. ඔය කියන මට්ටමේ සමාධිමය නැත්නම් සමතමය යම් කිසි ප්‍රමාණයක පිරිසුදුවක් සර්වඥාන්සේ පහළ වෙන්නේ ඉස්සෙල්ලා ඉන්දියාවේ තිබුණා. ඉක්ෂිනාතලාව භාවනා ගුරු රුගාව ආලාරකාරා මුත්තකාරා මුත්තකාව තිබුණා. මත ඒගොල්ලෝ හිතුවා මේ తాවකාලිකව මේක නතපත් කරන එක මිස ඊට යර තියෙන නැත්නම් මේක සදාකාලිකව මේකෙන් වෙන්වීමේ ක්‍රමයක් මිනිස්සුන්ට කරන්න බෑ ඒක සම්බ බලدارී දෙවියන් වහන්සේටයි අයිති බ්‍රහ්ම අදාර්ථය කියන්නේ ඒකයි ඒක අපිට කරන්න බෑ එනිසා ඒක ප්‍රයත්න කෙරෙන්නේ ආභියෝග කෙරෙන්නේ ප්‍රශ්න කළෙත් නැහැ එචිතත තාපසතුමා කොහොම ඉගෙන ගත්තා සීලක පිළිපිටියා ධ්‍යාන ටික ඇති කරගෙන ගුරුවරට කතා කරලා කිව්වා මේ ටික මම දැන් වුණ කරා මට තේරෙනවා තාම වැඩි වෙන්නේ නැහැ කියලා ඒ නිසා මම යනවා ස්කින් සච්ච ගවේෂි කිං කුසල ගවේෂි සත්‍ය නම් කිම කුසලේ නම් කිම කියලා අර සෑම ගුරුලෙක්ම ඔබ විතර ඉක්මනට මේ ඉගෙනගත්ත තව ගෝලයක් නැහැ අපි දෙන්න එකතු වෙලා මේ ගෝල පිටිසෙ දෙකට බෙදානක් මේ ප්‍රයත්න කරගෙන යමු නතර වෙන්නේ කියලා නෑ නෑ අන්න මට මේ සිපි දුන්නට බොහොම පිංචිද්ද වෙනවා මේ යට තියෙනවා තට්ටුවක් මට පේනවා ඒක ඔයගොල්ලන්ගේ බලි නෑ ඒක සඳහා මම මගේ ජීවිත පූජා කරන්න කැමතියි. මම ඒකට අභියෝග කරන්න කැමතියි. මම ඒක වෙන විදිහට කැමති කියලා තමයි උන්වහන්සේ මේ අනුසය කෙලස් කියන එක ඉතියට තට්ටුව. ඒක තමයි මානවයාට බුදුරජාණන්සේ ප්‍රදාන කරපු ප්‍රධානම දායාදය. අනිත් ටික ඇත්තටම සෑහෙන දුරට යනකම් අසංවිධිතව නමුත් කලින් තිබුණා. මෙන්න මේ අනුසය කෙලස් සම්බන්ධව තමයි මේ මේ උපදී කියන වචනේ වැටෙන. අපි සාමාන්‍යයෙන් දන්නේ අනුසය කෙලස් ආශ්‍රව ධර්ම. ඒකට කර්ම ආශ්‍රව සහිතයි මේ උපදී. ඒක දකින්නවත් ඒක හදාගන්නවත් ඒක පිළිබඳව අවධානය යොදන්න අවධානයක්වත් කවදාකවත් නැහැ සීලක් සමාධියක් නැති කෙනාට. ඒ වගේම තවත් පැත්තකින් කිතයි සීලයක් සමාධියක් කොච්චර තිබුණත් හරියටම මේ උපදීන් අල්ලලා ඒකට මෙල්ලට වැඩි එල්ල කරලා වැඩි සිබ්බේ නැත්තම් කොච්චර සමාධිය තිබ්බත් ආයෙ කැඩෙන්න පුළුවන්. එක වණ වෙන්න පුළුවන්. ඒ නිසා මේ සමාධියක් ඇති කරගන්න එක ලේසි වැඩක් නෙවෙයි. ඇති කරගත්ත සමාධියට පස්සේ මේ උපදීන් කොටු කරන එක උපදීන් මානසිකාරට එල්ල කරගන්න එක ඒක සමාධි ශික්ෂාවෙන් කරන්නේ නැහැ. කරන්න බෑ. ඒ සමාජ ශික්ෂාට ඒ ඒ ඒ දක්ෂකම කරන්න බෑ. ඒකට ප්‍රඥා ශික්ෂාව කියලා කියන විපස්සනා කියලා කියනවා. ඒ විපස්සනාවේදී සීලටි පාවිච්චි කරපු ආවුද සමාධිටි පාවිච්චි කරපු ආවුද වලට වැඩිය ගොඩාක් බරපතල ආවුද පාවිච්චි කරන්න වෙනවා. මොකද සීලේදී සමාධියේදී අහුවෙච්ච නැති වංචනික ගතියක් ෂටගතියක් මායාවී ගතියක් මේ අනුසය කෙලෙස් වල තියෙනවා. ඒ නිසා අනුසය කෙලෙස්ක වැඩ කරන කෙනාට මේ අහවල් උපක්‍රමය, අහවල් ශාක්‍රමය සාවිද්‍ය පාවිච්චි කරන්නේ නැහැ කියලා කිසිම සීමාවක් නැහැ. මොකද මේ කෙලෙස් අපිට පහර දෙන්නේ තාම සූක්ෂමව. ගරිලාකමකට පහර දෙනවා, සම්ප්‍රදාන් කුලියුද්දෙමත් පහර දෙනවා. ඒකට විපස්සනාදී යෝගාවචරයක් ඒ සීළු සම්පදාවල් කඩලා කෙලස් එනේන තාලෙට හරියට හඳුනගෙන පාර දෙන්න යනකොට ඒ කරන භාවනාවට ප්‍රඥා ශික්ෂාව කියලා කියන ප්‍රඥා ශාසනය කියලා කියන ප්‍රඥා අංග කියලා කියනවා. ඒක එල්ල වෙන්නේ ගොඩක් කලකට මේ අනුසය කෙලස් වලටයි උපදීන්ටයි එහෙම නැත්නම් ආශ්‍රව ධර්ම වලටයි අන්න ඒකල පිළිබඳ කවදාකවත් පුද්ගලයෙකුට තමන් වශයෙන් ඒ ශිල්පීය ක්‍රම පහළ වෙන්නේ නැහැ. අනුසේ ධර්ම අනුරගන්ට උපදී ආස්ව ධර්ම අනුර ගැනීමේ කලාව මේ ලෝකායත විශේෂ නැහැ. එන අනිවාර්යෙන් පරතෝഘോഷ අවශ්‍යයි. ඒකේ යහපතට ගිය සබචනාංශ කියන දේ හඬෝ. අපි කල්පනා කරලා ගන්න බෑ. ඒ නිසා මේ බුද්ධ කල්පේ ඉස්ලාම ඒ කඩේම පළපොත්තු වෙන ආශ්‍රය තමයි සර්වචනාංශය කියන්නේ. ඒ බුද්ධ කල්පේ තියෙන කන් ඒ ඒ කෙනාගේ වචනේ අහපු අයට විතරක් මේ අනුශේ කෙලස් වලට ආශ්‍රව ධර්ම වලට උපචිතර උපදීන වලට අභියෝග කරන්න පුළුවන් හැබැයි දිනයිද නැද්ද කියන්න බෑ දිනනවා නම් කවදාද දිනන්නේ මේ සර්වඥ ධර්මය අහන කෙනාට ඒකයි බණ අහනකොට හම් වෙන ඇයි බණ අහන්නේ? ඇයි ගෞරවයෙන් බණ අහන්නේ? ඇයි ධර්ම ගෞරවය පිටවන්නේ කියලා කවුරු යවුවොත් ඔක තමයි දෙන්නේ තියෙන උත්තරේ. ඉතින් මේක දැහුවයි කියලා උපදින් නැති වෙන්නේ නැහැ මේක ඇහුවයි කියලා අනුසී නැති වෙන්නේ නැහැ මේක ඇහුවයි කියලා ආශව ධර්ම නැති වෙන්නේ නැහැ නිසා අපිට සිද්ධ වෙනවා ඉස්සල්ලා ඒ විචක්‍රම කෙලස් පරිඋත්ථාන කෙලස් කියලා දෙක ඒ දී ඇති තත්ත්වයන් අතර සදාකාලික හැමදාම හැමතැනදීම නෙවෙයි හරියට මොළේ ඔපරේෂන් එකක් කරන්න කිට්ටු කරලා දොල්ලේට තීටර් එකට අරගෙන දොස්තරත් ජීවාණුකරණය වෙලා උපකරණ ටික ජීවාණුකරණය කරලා තීටර් එකත් ජීවාණුකරණය කරලා යන්නේ හැම කෙනාම ජීවාණුකරණය කරලා පස්සේ තමයි ඔළුව බලන්නේ. ඒ වගේ අපි ඒ බාහිර ශල්්‍ය කර්මයක නිදර්ශනයක් ගත්තොත් විතර මනසේ තියෙන අනුසය කෙලස් අනුසය හා සමාන උපදී ධර්ම දකින්න පිටිකම කෙලස් තියාගෙන ඒ පරිසරයක යන්න එපා. පේන්නේ බලන්න බෑ. බලන්න ගියොත් කුස්සියක ඉඳලා ඔපරේෂන් එකක් කරන්න හදනවා වගේ මොළේ ඔපරේෂන් එකක්. අතිශී තක්කෝක කරන දෙයක් නෑ. ඉස්පිරිතාලේ බොහොම ඈතයි. මම ඒ නිසා ඉක්මනට ඔළුව පල්ලා මේ තිරදකම් කරන්න හදනවා කියලොත් එහෙම කරන එකෙන් නොකරනට වැඩි හානි සිද්ධ වෙනවා. ඒක නිසා මෙතනදී පළවෙනිම මේ විචක්‍රම කෙලස් වලින් අයින් වීම කාය විවේකී කියලා කියනවා. එයාට මේ විවේකී අවශ්‍යයි ජීවන වර්ණය කාම භෝගීන්ගෙන් වෙන වෙන්න වෙනවා. කාම ගුණයන්ගෙන් සමුගන්න වෙනවා. මේක මොහොතේ මැද පින්න මිනිසෙකුට හම්බෙන දුකක් වගේ. මොහොත පුරාවට මිනිවරු ඉන්නවා. මොහොතේ පුරාවට කිඹුලෝතිය මා විවිධාකාර ජීවිතානි කරන සත්තු ඉන්නවා කිසිම සරණක් නැහැ. ඒ නිසා ඒක වියලි බිමක් සකස් කරගන්න අවශ්‍ය වෙනවා. ද්වීපයක් හදාගන්න වෙනවා. අන්‍ය වගේ තමයි සිල්ලුතුන් පිරිසක් ඉන්න කාමභෝගිකින් තොර ඒ පරිසරයක විතරයි සීලය රැකෙන්න පුළුවන්. අපි ස්කිමෝ කෙනෙක් වුණා නම්, පික්මි කෙනෙක් වුණා නම් අපිට කන දෙන එකම දේ මස් පමණයි. ඒක අපේ සතුන් මැරීමෙන් වෙන්ගල ජීවත් වෙන්න බෑ. ඒ නිසා මේ ඉරක්ෂයට කිට්ටු තැනක උපදින්නක් ගා පෙරමින් කළා තියෙනවා. ඊට පස්සේ සීල දෙක දකින්න සීලයක් ගැන අහන්න මම මේ කරන්න ඕනේ කියලා හිතෙන්න ලකු අවශ්‍යතාවක් ඕනේ එතකොට අපි කායික වශයෙන් අපි අර කාම වස්තුන්ගේ සහ කාම භෝගින්ගෙන් වෙන්වීම කාය විවේකී කියලා කියනවා ඊට පස්සේ දැන් මේ වගේ දැන් ඇවිල්ලි කරලා අපි ලැබිච්ච කාය විවේකය මත ඉඳගෙන තමගේ ආසනයේ සම්බර වුණාට පස්සේ ආය හිතේ ආය කම්මල වගේ ඉතින් එන්න පටන් අර ගන්නවා අර කාම සංඥා කාමච්ඡන්ද ව්‍යාපාය තීන මිදු තචෝක්කුච විචිකිච්ඡා ආදී ප්‍රධාන වශයෙන් ඒවා සමානලාට විවිධ විනස්කම් සහිත ත්‍රිපිටකේ දැන් තවල සඳහන් වෙන පරිඋත්ථාන කෙලෙස් මත වෙනවා. අන්නේ මත වෙනකොට යෝගාවචරය ඒ කෙලෙස් වලට මත වෙන මත වෙන කෙලෙස් වලට සාපේක්ෂව කරන ප්‍රයත්නයේ තමයි අපි සමාධි ශික්ෂාව කියන්නේ අපි ඒ සඳහා ප්‍රධාන වශයෙන් කරන්නේ රූප කර්මස්ථානයක් රූපයක් කරවණු කරගෙන හිත බැඳීම හරහා අර නිතර බැටදෙන නිතර වද දෙන ඒ කාම ආදී සංඥා ඒ නීවරණ වලට එන්න හිත දෙන්නේ නැතෝ හිත පුරවලා තියෙන උදාසීන ආරමුණකි. අපි එහෙම කියන්නේ සාකච්ඡා කරන්නේ. එනිසා අපි ආස්වාද ප්‍රසවාසයෙන් දැනගෙන ඉන්නේ ඉරියාවල ඉරියව්ව එහෙම නැත්නම් ඉඳගෙන ඉන්නකොට පේන මේ පිම්බීම හැකලීම් වගේ අත්‍යන්ත ජීවය හා සම්බන්ධ ප්‍රාණි හා සම්බන්ධ ක්‍රියාවක් බුදු වගේ ධර්මය වගේ සංඝයා වගේ නිවන වගේ ඉස්සරහින් ධ්‍යාන ඒක බහුලීකත කරනකොට ඔය නිවන ධර්ම ටිකයි වෙනවා. ඒකට අපි සමතේ කියලා කියනවා. ඒ කියන්නේ নানা ආකාර විදිහට විවිධ අරමුණු දිගේ විවිධාංගය කරන වෙච්ච හිත අසං අසංවිතිත අශික්ෂිත අසමාහිත වික්ෂිප්ත අන්‍ය විහිිත කියලා කියනවා. එක අරමුණට බැඳිච්ච හිත සමාහිත අවික්ෂිප්ත සමාධිමත් හිතක් කියලා කියනවා. සමතයක සමතයකටපත් වෙනවා. ස්වභාවක තියෙන කලහ ඔක්කොම අයින් වෙලා සභාපති කියන එක ධර්මයට ඒක කාරණාවට සමතේ ස්වභාව සම අපි කියන්නේ සමාහිත වෙනවා නැත්නම් සමතේකටපත් කරනවා සභා කියන්නේ කචල් ගොඩක් මේ දන්නවනේ සභාවට යන කට්ටිය හැම කෙනාම අයියා වෙන්න හදනවානේ එතකොට ඒක සමාහිත කරගන්නේ නැත්නම් සමතේකටපත් කරනවා කියන එකට දන්න මිනිහට තමයි සභාපති කියන්නේ. කොයි කමකට හරි බලනවා ඡන්දයක් කියලා කරන එක සමතේකටපත් කරන. ඒ වගේ මේ හිත කියන්නේ පුදුමාකාර චෛසික බරක් දෙකක් ඉන්නවලු. 52 52 චින්සාවකට අදිනවා. මේක තමයි බාහිර යුද්ධ කියලා අපි කියන්නේ. මේ ඇතුලේ තමයි යුද්ධ තියෙන්නේ. ඒක දකින්න නැති කට්ටිය තමයි මේ බාහිර යුද්ධ නතර කරන්න හදන්නේ. ඇතුළත තියෙන මේක නතර කරලා ඒකෝදි කරලා එක දිශාවකට සමාන්තරගත කරපු ගමන් බුදුම ශක්තිය අපේ හිතේ තියෙනවා. ඒකේකට සමතේ කියලා කියනවා, සමාධිය කියලා කියනවා, අවික්ෂිප්ත මනස කියලා කියනවා, සමාහිත මනස කියලා කියනවා, අසද්දි වෙච්ච මනස කියලා කියනවා. ඉතින් ඒක ඇති කරන විවිධාංගීකරණ වෙලා නන්නතර වෙලා දැන් අලුත් වචන කියන අංජබජල් වෙලා වෙච්ච හිත එකක් දිහාටපත් කරන දෙයට අපි සමාධිය කියලා කියනවා ඒක චෛතසිකයක් සමාධිය ඉතින් සමාධිය ඉස්සර වෙච්ච වෙලාවට ස්වභාවයේ ආසනය ගත්ත වෙලාවට අනිත් ඔක්කොම යා කියන දේ අහලා තාවකාලිකව නැත්නම් ඒකට අපි සමාධි ශික්ෂාව කියලා කියනවා ඉතින් ඒක ස්වභාවයෙන් අශික්ෂිත මනසේ ඉන්නේ නැහැ හැම වෙලාවෙම විවිධාංගීකරණ වෙලා තියෙනවා ඒක දිශාගත වීමට සමාධිය කියලා කියනවා. ඊයේ අද ධර්ම සාකච්ඡාවේ අපි කල්තිම ප්‍රශ්නයක් තමයි මේ සමාධිය සහ සතිය අතර වෙනස්කම නැත්නම් මොකක්ද මේකේ වෙනස කියලා දැනගන්න එක. මේ දෙකම චෛතසික දෙකක්. චෛතසික කියලා කියන්නේ හිතේ හටගන්න හිත අම්මයි තාත්තයි නම් චෛතසිකනේ දරුවෝ. පිට මහා සාගරේ නම් චෛත්‍ය කියලා කියන්නේ ඒක නරින රැලි. අම්මට තාත්තටයි අම්මා තාත්තා කියන්නේ දරුවෝ නැත්තම්. නිසා දරුවන් බිහි වෙනකොට දරුවෝ තමයි අම්මයි තාත්තයි බිහි කරන්නේ. දරුවෝ නැති කට්ටිය අම්මයි තාත්තයි වෙන්නේ ඇනිමිනිය කියලා කියන්නේ හේදෙනා. දරුවෝ හම්බෙච්ච කට්ටිය තමයි අම්මයි තාත්තයි. ඒ නිසා දරුවෝ තමයි අම්මයි තාත්තා බිහි කරන්නේ. අම්මයි තාත්තා තමයි දරුවෝ බිහි කරන්නේ. ඒ දෙන්නාට දෙන්න නැතුව බෑ ඊට පස්සේ. වැල්ලක් නැති මොහොතක් නැහැ. මොහොතකින් දරෝ වැල්ලක් එන්නේ නැහැ. ඉතින් මේ වගේ චෛතසික 52ක් තියෙනවා කියලා පසු කාලීන අපේ සංග්‍රහග්‍රන්ථ සඳහකට දෙකෙන් දෙකක් තමයි සතිය සහ සමාධි. සමාධි කියන්නේ ඒකෝදි කරනවා. ඔක්කොම එක දිශාවට යනවා. අවුල් වෙච්ච කොණ්ඩයක් පීරලා පීරලා ගැට ඇරලා එක දිහාවට හදා ගන්න. ඒක සමාධිය කියනවා. සතිය එළඹ සිටීම කරනවා මේකේ අවුල තියෙනවා නම් අවුල තියෙන බව වෙන්නවා අවුල නැත්නම් අවුල නැහැ කියලා පෙන්නනවා එචා සමා සතිය කියලා කියන්නේ ශක්තියතා පරීක්ෂණයක් කරනවා වගේ අපි මොකක් හරි විශාල ව්‍යාපෘතියක් කරන්නේ ඉතින් ඒකට දාලා තොරතුරු එකතු කරනවා එකතු කරලා බලනවා මේකේ කිසිම ව්‍යාපෘතියකට යන්නේ ඉස්සෙල්ලා සැලසුම් කරන්න ඉස්සෙල්ලා තොරතුරු රැස් කිරීමක් කරන්න. ඒ වගේ අපි ඉස්සෙල්ලාම බතාවට ස්වාධීනව Taman ගැන හොයා බලන එකක් වෙන්නේ සතියෙන් පමණයි. එහෙම නැත්නම් අපි අනු කියප එකක් බලන්නේ, එහෙම නැත්නම් අපි කණ්ණාඩියකින් බලන්නේ. එහෙම නැත්නම් අපි ගැන හිතලුවක් බලන්නේ. සතිය දැම්මට පස්සේ අඩුපාඩු ගන්න එක මේකයි වැඩිපාඩු ගන්න එක මේමයම කියලා ආරම්භයේදී තොරතුරු ටිකක් ලැබෙනවා. ඒ සතියෙන් තමයි පෙන්ලා දෙන්නේ හිත අසමාහිතද සමාහිතද කියලා. සමාහිත වෙනකොට දන්නවා දැන් සමාධිය මුල් තැනට ඇවිල්ලා තියෙනවා කියලා. මේකට කියනවා චිත්ත විවේකයේ කියලා. හිත තියෙනවා නමුත් ඒ කොහොමද වෙලා ඒක දිහාවට නැමිලා තියෙන්නේ දැන්. ඒක නිකන් යකට කැලලකුයි කාන්දමකුයි අතර වෙනස. යකට කැලේ අංශු හැම දිහාට අනිවිහිතයි. ඒ ඡායක දිශාගත වෙන්නේ නැහැ. නමුත් වෙන කාන්ද කැලක් පිළිවෙලට අතුල්ලවොත් ඒක උඩ ඒ පිරිමැදින තාලෙට යකඩ කෑල්ල කාන්දම් ඊට පස්සේ ඒක උතුරට ඇදෙනවා. ඒක බිම දැම්මොත් අර කාන්දම් ගතිය නැති වෙනවා. ඒක රත් කරොත් කාන්දම් ගතිය නැති වෙනවා. ඒ නිසා සත්පුරුෂයෙක් වත් කමන්නේ සද්ධාවෙන් ගෞරවයෙන් සත්පුරුෂයෙක් ඇසුරු කරන්න ඇසුරු කරන්න. අසත්පුරුෂයා තුල පවා යම් සත්පුරුෂ ගති පහළ වෙනවා. ඒක ආයෙ හෙල්ලෝ කෑවොත් ආයෙ රත් කරොත් අර තුන තැන්න මොකක්ද? ඉතින් භාවනාදී අපි කරන්නේ පුළුවන් තරම් අර එකම අරමුණ අතුල්ලලා අතුල්ලලා අතුල්ලලා අතුල්ලලා ඒකට අනිවිත ගතිය නැතුව දිශාගත කරගන්න එක. ඒක කියන චිත්ත විවි කියලා මොකද හේතුව? අපි ඉති සමාධියක් එනකම් අපි දන්නේ සැප ආමිෂය හරහා පමණයි. අපි සැප දන්නේ රූප හරහා, ශබ්ද හරහා, ගන්ධ හරහා, රස හරහා, භාෂා හරහා. ඇහැ හරහා කන හරහා නාසය හරහා දිව හරහා කය හරහා මනස හරහා මේ සමාහිත වෙච්ච ගමන් සමාධිගත වෙච්ච ගමන් එතකොට ඇහැ වැඩ කරන්නේ රූප පේන්න තියෙන ඇහැ වහලා තියෙන්නේ කන ඉතින් වහන්න බෑ නමුත් ශබ්ද නැහැ තීරණත් එක්ක ඇහෙන්නේ නැහැ සමාධියට හොඳටම තියෙන්නේ ඝන සෝද නැති වාතාවරණය ඒතර නාසය විස්්‍රාම ගන්නවා. ඒතර දිවෙන් රස බලන්නෙත් නෑ. අපි සාමාන්‍යයෙන් රස තමයි මෙතන ප්‍රධාන දේ කතාවට ඇටෙන්නෙත් නෑ. ඒතර ඒ ආයතනය විස්්‍රාමයි. ඊට පස්සේ මේ කය ආරවුණු කරගෙන තමයි මේ සමාධියට බහින්නේ අපි ඒ කයේ මොකක් හරි ක්‍රියාවලියක් ආසස් ප්‍රසවාසයේ කියන එක සම්පූර්ණ රාජකාරියක් දේව කාර්යයක් විදිහට බාරන්නේ ඒක දිහා බලනකොට අපි හිතමු හිතනව නෙවෙයි සිද්ධ වෙන දෙයක් අර ආශාවසල් නොදැනී යන මට්ටමට යනවා අපි චර රූප බලන්නේ නැත්‍යයි කියලා ඔක්කොම මේ ආශාසය බලන්න ඕන නිසා රූප බලන්නේ සද්ධාන් නැත්‍යයි ආශාවසල් බලන්න ඕන නිසා සද්ධාමතක් කරනවා ගන්ධ රස නැත්නකට යන්නේ ආශාවසල් බලන්නේ ධර්ම සාකච්ඡාවට මතුවෙච්ච විදිහට කීප දෙනෙක් සඳහන් කරනවා. ඒක දිහා බලාගෙන ඉන්නකොට ඒක සිංසියුම් තත්ත්වපතලා තිසුක්‍රම තත්ත්වපතලා එකක් නැති වෙනවා. කයේ තියෙන පහස ආරම්භයේදී තියෙන ආශාස ප්‍රසාර බහුවෙන එකක් නැති වෙනවා. එතකොට මේ මනසට මොකද වෙන්නේ? චක්කුන්ති විස්වාම අරගෙන සෝතින්ති විස්වාම අරගෙන ගාහනින්ති විස්වාම අරගෙන ජීවයින්ද්‍රිය විස්රාම අරගෙන අනින්ද්‍රිය විස් කාය කායින්ද්‍රිය විස්රාම අරගෙන. එතකොට මේ ආමිෂයෙන් තොර හිතට එක විදියක සමතුලිතතාවයක් තියෙනවා. එක විදිය සමබර භාවයක් තියෙනවා. කවදාවත් ජීවිත විදපු නැති පූර්ණත්වයක් සම්පත්‍තිකර අවස්ථාවක් සන්තුෂ්ටිකර අවස්ථාවක් විඳින්න පුළුවන්. එතකොට මේ හිතේ තියෙන හිතවිලි තියෙන දාංගලේ හිතවිලි තියෙන ඒ නායක අහන්න ඇති ගැති වෙනුවට මේ මැජ පොඩි කියලා දුමක් යවුවට පස්සේ ඔක්කොම පොඩියට එකතු වුණා වගේ. එක තැනට ගොළු වෙච්ච ගමන් අම්මා අප්පගේ බිබු අම්මගේ බිබු කිරි වලටත් වැඩිය අපි හීනකින් අචිතව නැති බුදුමාකාර සපතක්. ඊනාමිස සුඛයක් ඒ යෝගාවචරයේ චිත්තක්ෂණය ලැබෙනවා එතකොට හිත බාහිරට දුවන්නේ නැහැ හිත ආඩම්බර වෙනවා මේකෙම සම්පූර්ණ මේකෙම පිරිච්ච ගතිය තියෙනවා මේකෙම සම්පත්‍ති කරගත්තා මේකෙන් සන්තුෂ්ටි කරගත්තා තියෙනවා කියලා එතන විවේකීට කියන්නේ කාය වේගිනේ චිත්ත වේගිනේ මේකේ ඉන්නකොට පමණක් මේක ඉන්නවා කියලා කියන්නේ සීලයක් තියෙන්න ඕනේ කර්ම සංඥාවට නැවත නැවත නොවන විදිහට ප්‍රයත්න කරන්න ඕනේ කරලා මේකේ ඉන්නකොට හෝ මේකේ නැවත නැගිටපු ගමන් අර වගේ සමාධියක් තත්ත්වයෙන් හිත මෙන් වෙච්ච ගමන් තමන්න තේරෙන්න පටන් ගන්නවා මේක తాවකාලික තත්ත්වයක් විතරයි කියලා. මේ ඇති වෙන ඒකෝදි භාවය මේ සමාධිය මේ සමතය ඉතාමත් උත්කෘෂ්ඨයි මේක දේවත්වයක් බ්‍රහ්මත්වයක් මේකේ තියෙනවා. මනුස්ස ලෝකෙ මේ ධාඩිය දාන අපටත් ගන්න පුළුවන්. නමුත් ඒක පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ප්‍රයත්න කරනකම් විතරයි. ප්‍රයත්න අතර වෙච්ච ගමන් ආයෙ ගිහිල්ලා අර රූප බලන්න, ශබ්ද අහන්න, ගන්ධ රස පහස විඳින්න, කාමච්ඡන්ද ව්‍යාපාද දේවල් වලට යනවා. ඒක නිසා මේ නැවතත් අර අතහැරිච්ච කෙලෙස් අසංවර කෙලෙස් කොහොමද ඉන්නේ මොකද ඉන්නේ කියලා කල්පනා කරලා බැලුවොත් හරිද යට බුදුබණක් අහලා තියෙනවනම් තමයි ද්විතානපස්සනා සූත්‍රයේ සඳහන් කරන විදිහට බණාන්‍යයි කියන එක තේරෙනවනම් මේක යට මට්ටමේ තියෙනවා සීල ශික්ෂාවෙන් ඉවර කරන්න බැරි අපේ පෞද්ගලික ලක්ෂණ වගේක් ඇතුළෙ මිදිලා තියෙනවා අපි වල කියනවා අපේ පෞද්ගලික රුචිය රුචිකම් කියලා. අපි කියනවාට අපේ ඇබ්බැහි කියලා. අපි කියනවා ජන්මෙන් කර්මෙන් ගినాපු දෙය කියලා. ඒකට තට්ටු වෙලාවක් නැහැ. ඒක හරියට මේ කාපටේ කොච්චර පිස්සාද. කාපට් එකේ යට තියෙන දුවිලි තට්ටු වල සම්පූර්ණ කාපට් එක අරින්න නම් හිතා ගන්න බෑ. උගක් වෙලාට මේක නම් වටේට කොටු කළ නිසා පෙන්වන්න බෑ. දුවිලි පින කට්ටි කරන්නේ කාපට් එක ඔසලා දුවිලි ගැට දාලා කාපට් එක වහනවා. ඒ තමයි උඟක් කරාට කරන්නේ. ඒක නිසා උඩින් බලනකොට හරි ෂෝක්. බැරි විලහන මේක උසලා බැලුවොත් ඊටාම සිව් අංශු තමයි මේකෙන් බයින්නේ. ඒ අංශු දැන් මේක ඇතුලේ සෙල්ලම් කරන වෙලාවේ මේක පාටි දාන වෙලාවේ සුද්ධ කරන්න බෑ ඒක. පාටි නැත කරන්න නලකරමේ කාපට් එකක් පොට උස්සල බලනකොට පේනවා මිච්චර රටපු කෙලියල ඔක්කොම මණ්ඩි අදීම දිලා තියෙනවා. මේක දැක්කට පස්සේ සත්පුරුෂයෙකුට සතුටක් ඇති වෙනවා සත්පුරුෂයට කනගාටුවක් ඇති වෙනවා. ඔකයි සත්පුරුෂා සත්පුරුෂකම කියන්නේ. මොකද සත්පුරුෂයා දන්නවා මේක දැක්කේ වීතික්‍රම කෙලෙස සයින් කරලා තිබුණ නිසායි. පරිඋත්ථාන කෙලෙස සයින් කරපු නිසායි. මේක දැක්කත් නැදක්කත් මේක තියෙනවා. ඉතින් මම මෙතෙක් කල සුද්ධවන්තයි කියලා හිතාගෙන මේ කුණු කන්දලේ තියාගෙන. අද මම දන්නවා මෙච්චර කුණු තියෙනවා කියන. මම ආශා කරුසයි තන්නේ. ඒක භාවනා කරන්න කරන්න සුද්ධියක් බලාපොරොත්තු වෙන මේක එහෙම නෙවෙයි ඉන්නේ ලකුණම නෙපෙන්න. තමන්ගේ වාඩු වාඩු ගන්න පෙන්නන්නේ. කියලා එයා දමල ගහලා යනවා. ඒ නිසා භාවනා කරනකොට එහෙම නැත්නම් අපි කියමු අර විදිහට ආනපාන හොඳට සංහිඳිලා විවේක වෙනකොට දැන් මම ඊගාට මොකද කරන්නේ? ආදි වශයෙන් මේ ඇති වෙන කුකුස් මේ මේ තියෙන தত্ত্বය එනකොට මතුවෙන ඒ නීරස භාවය ඒකාකාරීකම එහෙම නැත්නම් ඒකේ ඒකේ වින්දන ස්වරූපේ ඉන්නෙන් අඩු වෙන ගතිය ඊට යට දෙන සියුම් කෙලෙසයක් නිසා මතුවේ ඉතින් ඒ නිසා ඒව වෙනකොට මේ භාවනා කරලා හොඳට හිත සමාහිත වෙච්ච වෙලාවක සමාධිගත වෙච්ච වෙලාවක අපි විනාඩි 35ක් 40ක් පන්නන්න ඕනේ. ඊට පස්සේ සමාහිත තමයි මේ කාය දුච්චත් වචි දුච්චත් නැහැ. හිතේ ආනපනෙත් නැහැ සියුම්. නෝ ධර්මීම පාළුයි. හරීම කම්මැලි. හරීම නීරසයි. හරීම කුම්බෙච්ච ගතියක් නැහැ. යටින් බයක් ඇති වෙන්න පටන් ගන්නවා මේක කොහේ අනේකක් දන්නේ ඉස්සරහට යනවා දන්නේ නැහැ පස්සට යනවා දන්නේ නැහැ සමතේ දන්නේ නැහැ විපස්සනා දන්නේ නැහැ වැරදිලා දන්නේ නැහැ කියලා ඒ යටින් මොකද්ද අසන්තුෂ්ත භාවයක් උණ භාවයක් එන්න පටන් ගන්නවා ඉතින් එතකොට අර අසත්පුරුෂයාට මේක පිළිබඳ ද්වේෂයක් පහළ වෙලා සලෝක සාදාලා නැතිලා යනවා සත්පුරුෂයා දැනගන්නවා දැන් මේක සාමාන්‍ය ලෝකයේ අකුසලයක් නෙමෙයි මේ පේන්නේ. මොකද ඊටාම සියුම් සියුම් කියලා සයින් කරපුවාම පමණක් දැකිය හැකි තත්ත්වයක්. මේක කරාරින් නැතුව බැලලා නැතුව මේකට මූණ දුන්නොත් මේ නීරසකමට මූණ දුන්නොත් මේ කාකාරිකවට මූණ දුන්නොත් මේ අහලු කම්මැලි ගැටියට මූණ දුන්නොත් මේ අසතුට්ට ගතියට අවිශ්වාසය දනවන මේ ගතියට මුණ දුන්නොත් මේකට තමයි බුදුහාමුදුරු දුක්ඛ සත්‍ය කියන්නේ. මේක පෙළෙන ගතියක්. මේක තාවන ගම කොච්චර තටමැව්වත් ඕක නැති කරන්න බෑ. ඔබ පුළුවන් කියලා හිතන්නේ අවිද්‍යාව නිසා. ඔබට පුළුවන් හරි ඔබ දැන් අයින් කරලා තියෙනවා. ඊටකම කෙලෙස් පරිඋත්ථාන කෙලෙස් දැන් මේක දිහා බලලා මම මෙතෙන් ආවේ ප්‍රතිපදායි. මෙතන තිබුණට වැඩිය කෙලස් අඩුයි. ඒක නිසා මේ නීරසකම ආවයි කියලා ඒක ද්වේෂ කරන වෙනුවට මේ නීරසකම වෛර නැති හිතකින්ද කියන. මේ ලෝක ස්වභාවය වශයෙන් දැකිය. න්‍යාය ධර්මයක් විදිහට දැකිය. සාරිපුත්‍ර මහා ස්වාමීන් වහන්සේ පෙන්වන දෙන පෙළන ගතිය, තවන ගතිය, සංකත සංකත ගතිය විපරිණාම ගතියයි මේ පෙන්වන්නේ. දරන්න අමාරුයි කැත්ත. නමුත් මොනම ප්‍රයත්නයක්වත් නැහැ මේකෙන් අයින් වෙන්න සංසාරෙත් නැවත නොපැමිණීමෙන් පමණයි මේකෙන් අයින් වෙන්න පුළුවන්. අන්නේ බව දන්නතු මේක සැක කරලා මේකට වැඩිය හොඳ එකක් තියෙනවා කියලා හෝ මේ තියෙනදී කටුකොලක් බවට ද්වේෂය වංචනික විදිහට වැඩ කරන දෙයක් වඩපත් කරන තාකල් අපි උපදීන් අපේ අනුසය අපේ ආශ්‍රව ධර්ම අර අසන්තුෂ්ඨතාවය තුල ඒකේ තියෙන ගොජේ තුල ආහාර ලබනවා. නිසා භාවනා කරලා අපි එතන ගියාට පස්සේ අපි අපේක්ෂා කරන්න ඕනේ කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුච්ච නැති වෙච්චාම මේ නිබ්බිදාවත් විතරයි ඉතුරු වෙන්නේ. විඳිනේ කරන්න දෙයක් නැහැ. නිර්වින්දනේ. ඕකට අනුසය කියලා තියෙන තාක්කල් ආශෝ ධර්ම තියෙන තාක්කල් උපදීන් තියෙන තාක්කල් කියනවා මේක හරි පාළුයි හරි කම්මැලි හරි නීරසයි. මොකක් හරි ව්‍යාපාරයක් කරුවොත් මොකද වෙන්නේ? යුග දෙනෙක් කියනවා මෙහෙම ඉන්න වෙලාවේ මේක මේ මේ කේසා කේසා කේසා කේසා නිච්ච දුක්ඛං අනත්තං කිය කියන කාරී පිනක් කියලා හිතන බෑ ද්වේෂී බව දන්නේ එතන බුද්ධ අනුසතිය කියුවත් මොකද වෙන්නේ කියලා ඉගෙන අර අර ඇතිවිච්ච අර ඒ නීරස ගතිය ඒ නිබ්බිදාව ඒකාකාරී ගතිය පරමාර්ය දුක්ඛ සත්‍ය බව පිළිගන්න කැමති නෑ. එයා හිතන මේකට පිළියම් කරන්න පුළුවන්. මිනිකන් හිතනකොට මොනවා හරි කරන්න පුළුවනේ කියලා. ඇත්තටම කියනවා නම් මේ පළවෙනි වතාවටමත් වෙන්නේ නීරස ගතිය, කම්මැලි ගතිය, ආර්ය දුක්ඛ සත්‍යම නෙවෙයි ඒක තව ටිකක් පිරිසිදු වෙන්න ඕනේ. නැත්නම් ඒක වෙන්න දෙන්නේ නැත්තේ. මේක පිළිගන්න කැමතිද මේක අයින් කරන්න. කොච්චරද හැරලා කියනවනම් අපි නැගිටලා සලෝක සතාලා ගියාට පස්සේ තමයි තේරෙන්නේ අපරාධේ නැගිටිපු මොකටද කියලා දන්නේ නැහැ. නැගිටින්න තරම් හේතුවක් නැහැ. ගිල්ල නැගිටින්න නැගිටින්න හිතනකොටම අරගතිය නැතිලා යනවා. මොකද නැගිටින්න යන මොකද්ද පරමාර්ථයක් ඇති. මොකක් හරි ඒ සරසමක් ඇතුළු. එහෙම නැගිටින ගමන් ආයෙ විල වාඩිලා බලන්න. බොහෝ ඉක්මනට යන්න පුළුවන් අර තත්ත්වෙට. නමුත් ඒකේ ඉන්නකොට උඩලට ලුණු ගෙවුවා වගේ. මුන්නට පැංගිරි මිරිකුවා වගේ. අර නිබ්බිදාව දේශපතනෙමින් තොරව මේක දැක ගන්න බලා ගන්න පුළුවන් කමක් නැත්තම් ඒ කියන්නේ ඒ වෙනකොට මොකද්ද අනුශේ ධර්මයක් වැඩ. මොකද්ද ආශව ධර්මයක් වැඩ. මොකද්ද උපතියක් මේ වෙනකොට කල යුත්තක් හිතෙනවා. මේ හැම එකක් හරහාම විඥාන ප්‍රතිස්ථාවක් ලබනවා. එයා කියනවා මේ විනෝඩ අරක් කරන්නේ කොහොමද මේ කරන්නේ කොහොමද කියලා ගොඩ පෙරක දෝරුකම් নানা ප්‍රකාර ව්‍යාපෘති নানা ප්‍රකාර කලේසු දේවල් මේ හිතට වැටිච්චාම මේක බොහෝම ජයට වෙන්න පටන් ගන්නවා. Tamanne හිතෙන කවදාකවත් නැති නිර්මාණශීලීත්වයක් ඇවිල්ලා තියෙනවා. ඕන දෙයක් ඈතට සැලසුම් කරලා බලන්න පුළුවන් කමක් ඇතිලා තියෙනවා. ඒක උදේ දැනගන්න පුළුවන් මේ වගේ වාතාවරණයක් ආවම අපේ හිතේ අසන්තුෂ්ටව මෙතෙක් නිදන් වෙලා තිබුණ දේවල් ටී පටන් ගන්නවා අර පාළුගේ වළම් බෙදිනා වගේ සැලසුම් හදන්නයි දුරට යන්නයි ඉතින් ගියාට පස්සේ අන්තිමට අර තිබුණ චිත්ත විවේකයක් නැති කර ගන්නවා කාය විවේකයක් නැති කර ගන්නවා මේ උපදී පිළිබඳව අනුශේ ධර්ම පිළිබඳව ආශේ ධර්ම පිළිබඳව නාහපු කෙනා ඇහුවට විතරක් නම් මදි ඒක හසුරුවලා ඒකත් එක්ක වැඩ කරලා මේකට මොහොත දීමේ ශක්තිය ප්‍රතිපදාවෙමයි එන්නේ එක දවසින් එක පැයෙන් එන එකක් නෙවෙයි බොහෝ කාලයක් ඇසුරු කිරීමෙන් තමයි එන්නේ. ඉතින් මේකට ඍජුවම සම්බන්ධ නැති වුණාට කරුවචනාංශයේ සඳහන් කරනවා අර කාම ගුණ කරහා ප්‍රතිෂ්ඨාවක් ලැබලා එහෙම නැත්නම් ජීවිතයට අර්ථයක් දීලා අපිව කාම දාසකත්වයට බැඳ ගන්න විඥාණය අපි ලව්ව කාමය වින්දවන්නේ සාධාරණේ රසාදාන්නම අයින් කරලා නෙවෙයි. කාමයට සාධාරණයක් අසාධාරණයක් නැහැ. හොඳ නොහොත් දෙකුත් නැහැ. හරි වැරදි දෙකුත් නැහැ. කොහොම හරි විදවන එක තමයි තියෙන්නේ. නමුත් අන්තිමට වෙන්නේ කේ සමාජ නීති උල්ලංඝනය වෙලා තමන්ගේ තත්ත්වයට ගැලපෙන්නේ නැති දුස්සීල අශීලාචාර අශික්ෂිත තත්ත්වයට වැටෙන්නේ යම් කෙනෙක් මේ කාම ගුණ අයින් කළ සීලයක හිටලා සමාධියකට ගියාට පස්සේ විඥානය ඊට අඩු මට්ටමකට වැටෙනවා කෙලස් తాපකාලිකව අයින් කරලා චිත්ත පිළිච්ච නැති චිත්ත tattවකටපත් වෙනවා ඒක පාශිපෙනිසි වතුරක් වගේ යට පිරිසුදුයි උඩ පාශි කියනවා తాපකාලිකව පාශි අයින් වෙච්චාම දැක ගන්න පුළුවන් පිරිසුදු වතුර මේ தත්ත්වය යෝගාවචරය හොඳට හුරු කරගත්තොත් පුහුණු කරගත්තොත් ඒ කියන්නේ උපචාර සමාධියක් හෝ අර්පණ සමාධි මට්ටමට තාක්ෂණික සමාධි මට්ටමට මේ යෝගාචර තියෙනවා මේක ඇත්ත වශයෙන්ම කියන බාහිර පරිසරය ටිකක් එකට අවශ්‍ය කරනවා කල්යාණ මිත්‍යස්ව අවශ්‍ය කරනවා උරු අවශ්‍ය කරනවා එතන පේනවා මේ පිරිසිදු කොහොමඩක්වත් උඩ කැලිසිලා තිබුණාට මම පිරිසිදු තියෙනවා ඉතින් අන්ත ඕනම වෙලාවක මම පිරිසිදු තියෙනවා ඒක සර්වචනාච උපමාවට කියනවා ගැඹුරු බව මොහොතේ උඩ මතු පිට හොලකට කැලකෙනවා වතුර කැලකෙනවා. යත ආදී පිංගිල මහා පිංගිල ආදී මහා මාළුවන්ගෙන් කැළපෙනවා. මැද වතුර කවදාකවත් හෙල්ලෙන්නේ නැහැ. මේ හිතේ භාවනා කරත් නැදත් අර පිළිතුකම තියෙනවා. නමුත් අපිට පේන්නේ ඇහැ ගැහෙන්නේ ඉද්දෙන්නේ අර කෙලෙසන ටික විතරයි. නම් කවදාද මේ මැද වතුර තමයි මම කියන්නේ නැත්තම් ඒක අර කෙලෙසෙන වතුර වඩා හොඳයි. ඒ නිසා මම නිතරම මේ සමාධි මට්ටමක ඉන්න ඕනෑ කියලා කියහම යාට තේරෙන පටන් ගන්නවා මේ සමාධිය කියන එක භාවනාවෙන් එකක් නෙවෙයි. මනෝසකමත් එක්කම අප එකක්. අපි අර කෙලෙස් හඳුනන කෙලෙස් වලට සාදු කියන කෙලෙස් එක අනානා ඉන්න කියන මේකක් පේන්නේ නැහැ. නමුත් සමාධියේ ජීකිනාට තේරෙනවා සමාධිය කැඩුනට නැවත සමාධිය ගන්න පුළුවන් තත්ත්වය කවදාකවත් නැති වෙන්නේ. මේ කෙලෙස් වලට නැවත සමාධිය ගන්න බැරි තත්ත්වෙට විනාශ කරන්න පුළුවන් ගතියක් නැහැ. තාව කාලේ පහලප්පන්න පුළුවන්. හොඳට පැහැදිලිව තියෙන විවේකීව තියෙන කැලේක තියෙන විලකට කොලයක් වැටිච්චාම ඒක නැති තරංග මාලා ටිකක් නදිනවා. තව දිගටම කොල වැටෙන්නේ නැත්නම් ආයෙ පැහැදෙනවා. ඊට පස්සේ මේකේ ඉන්නකොට විතරයි Tamanට පේන්නේ මෙන්න මේ විවේක වේලාවල් වල අපේ හිතන මොනවද පැනනගන්නේ කියලා. බුදුරජාණන් පෙන්නනවා ප්‍රකල්පනා චේතනා සහ අනුශය කියන තුනේ එතකොට මතුවෙනවා. මේ මතුවෙන අනුශය හරහා ප්‍රකල්පනා හරහා චේතනා හරහා විඥානීය අවස්ථාවක් ගන්නවා. ඒ අපි පැවැත්ම ගෙනියනවා. ඒ නිසා චේතනා සූත්‍රයේදී සර්වචන් සඳහන් කරනවා යේච යෝච චේතේති යංච පකප්පේති යංච අනුසීති ආරම්භන මේ ධර්මවල විඥානස්ස තිතිය. දැන් විඥානෙට යන්නේමක් නැතුව තියෙන්නේ. ඒ නිසා එක්කෝ මොනවා හරි චේතනා පහල කිරීම මාර්ගයෙන් ප්‍රකල්පන, නව සංකල්ප, නව නිර්මාණ, ප්‍රගතිය කල්පනා කිරීම ආදී ප්‍රකල්පන පහල කිරීම හරහෝ හෝ අනුසේ මාර්ගයෙන් විඥානෙ මොන්නව හරි අවුලක් ඇති කරනවා. ඒ නිසා යෝගාවචරය මේ පරිඋත්ථාන කෙලෙස අයින් කරලා වීතිකම කෙලෙස අයින් කරාට පස්සේ සැලකිලිමත් වෙන්න ඕනේ මේ විවේක වෙච්ච මානසික මොන වගේ චේතනාද පහළ වෙන්නේ කියලා බලන්න. හැම චේතනාවක්ම පාපතරයි. හැම චේතනාවක්ම සංසාරෙට. එනි විදිහකට කියනවා නම් නිවන් ලැබීමට කියලා චේතනා જાතියක් නැහැ. චේතනා නැතිකමයි නිවන කියන්නේ. එන හැම චේතනාවක්ම විඥානයේ ගොඩ පෙරකවරකම. නිසා යෝගාචර සතුම් මරන්නේ නැති අධිෂ්ඨානය ගන්න පුළුවන්. ඔක්කොම කරනට නෙවෙයි මම මේ කියන්නේ. උත්සාහ කරන්න පුළුවන්. ඒකෙම යෝගාචරයට පුළුවන් කාමච්ඡන්දය ආවම අනේ නොදකින් කියලා මේක මට තරක් ගැලපෙන්නේ නැහැ. ද්වේෂය පිටු දකින්න පුළුවන්. නමුත් මේ විවේක වෙච්ච මනසට චේතනා පහළ නොකර ඉන්නවයි කියන එක. දේශනා පොහුණු ඉතාමත් අමාරු කොටස. ඒ සම්පිරිසුදු වෙලා තියෙනවා ඊගාට වෙන කාව යන්න ඕන කමකුත් නැහැ. ඒක සමතෙත් ඕනේ ප්‍රශ්නකුත් නැහැ. විපස්සනා උනත් ප්‍රශ්නකුත් නැහැ. පැටලින උනත් කමකුත් නැහැ. මේ ප්‍රතිපදාවෙන් ආවව දන්නවනම් තිබුණු ගොරෝසු කෙලෙස් අයින් බව දන්නවනම් කිසිම චේතනාවක් පාලන කර මේකට මුහුණ දුන්නොත් ඒකට කියනවා චිත්තක්ෂණේ බුද්ධ විඳිනවා කියලා. ඒකට කියනවා චිත්තක්ෂණේ සමාදම් වෙනවා ඒකට කියනවා චිත්තාරිත එළඹ වාසය කරනවා කියලා. රූප සම්පදා වෙනවා කියලා කියන්නේ ඕකට. ඒකට එළඹ වාසය කරන නමුත් අපේ අනුශේ තියෙන තාක්කල් අපි ළඟ මේ උපදි තියෙන තාක්කල් අර විවේකයේ බුද්ධියකට ඉඩ දෙන්නේ මේක හැම වෙලාවෙම ගන්න හැම තැනම ගන්න ඕ. මේක දිනු කරන්නේ කොහොමද? ආලි වශයෙන් මේකට ආලවට්ටම් දාන්න හදන හැම දෙයක්ම එන්නේ ඒ චේතනාහාර නැත්නම් සංස්කාරහාර. යෝගාවචරය හිතන සංස්කාරයන්නේ මගේ හිතසුව පිණිසයි. මට අභිවෘද්ධිය පිණිසයි. මගේ අර්ථ කුසලෙ පිණිසයි කියලා. ඒ කියන්නේ යෝගාවචරය සීල ශික්ෂාව සමාධි ශික්ෂාව දැනගත්තට ප්‍රඥා ශික්ෂා විපස්සනා පිළිබඳව ගොඩාක් හදාරන්න වෙනවා. බුදුචානන් දැන් මම කියනකොට සීල සංස්කාර සීල චේතනා පාපතරයි සියලු චේතනා ඒක ඝර්ෂණයක් ඒක තැවීමක් ඒක දැවීමක් කියලා ගොඩනෙක් මන් දන්නවා හිතින් මට බනිනවා මේ බණ කියන හැමදෙරම එනම් අපි චේතනාව පිසිදුවවට මේ චේතනා පරිශුද්ධ වෙනවා පෙම් සටන් පරදීනේ නැහැ කියලා ඉතින් චේතනා ඉතල කරන්න යනවා පෙම් සටන් කරන කට්ටියගේ ප්‍රශ්නයක් නැහැ නමුත් සබ්බේ සංඛාරා දුක්ඛා කියනකොට ඕගොල්ලන් මොකොත් කියන්නේ නැහැ නේ ඒක හොඳටම දන්න කතාවක් නේ අනිච්ඡාවත සංඛාරා ලබ්බේ සංඛාරා දුක්ඛා ලබ්බේ සංඛාරා අනිච්ඡා කියලා කියනකොට සංස්කාර ගැන චේතනා කියන එක විතරයි පොතෙන් දැනගන්න වෙන්නේ. ඉතින් යෝගාවචරය විපස්සනා ශික්ෂාවේදී කරන්නේ එහෙම නැත්නම් ප්‍රඥා ශික්ෂාවේදී කරන්නේ මේ වීතික්‍රම කෙලෙස අයින් කරාට පරිඋත්ථාන කෙලෙස අයින් කරාට ඊට වඩා තාම සිං වැඩක් තියෙනවා මේ ඇති කරගත්ත මේ පිළිසිතුවට ආලවට්ටම් කරන්න ගිහිල්ලා ඔලකොඩ විඥානයේ විසින් දෙන ගොඩ පෙරක දෝරුකම් සම්පූර්ණ චපල සම්පූර්ණ වංචනිකයි සම්පූර්ණ ෂටයි ඉතින් එයා එතකොට බෝලේ දාන හැටි බලන්න ස්ක්‍රූ බෝල් එකක්ද දාන්නේ ෂයි බෝල් එකක්ද දාන්නේ කියලා බල දැනගන්න එකයි තියෙන්නේ. මට කියන්න බෑ මම සිච්චරි සෙන්චරියක් ගන්නවා මට හොඳ බෝල ටිකක් යවන්නේ කියලා අපිට විරුද්ධ පක්ෂයට කියන්න බෑ. අපිට තියෙන එන බෝලෙත් එක දෙල්ලම් කරන එකයි. ඉන්ජා ඒතින්දි විඥානේ පටන් අර ගන්නවා දහම් ගැන තියෙන සේරම දාලා নানা ප්‍රකාර විදිහ අපි මාන්නයක් ඇති කරලා දීලා අපිට নানা ප්‍රකාර විදියට මම ආයනයට හේතු කරලා මේ අත්දැකීම් ටික මේ හරහා වංචනිකව ආයතනාව ඇති කරන්නේ. ඉතින් අන්නේදී විඥානේ වැඩ කරන්නේ තන්නේ කර මායාකාරයක් විදියට. අතරමං කට්ටියක මායා දර්ශනයක් විදිහට බුදුහාමර පෙන්නලා තියලා තියෙන්නේ. ඉතින් මේ විඥානයත් එක්කයි අපි කන්නේ, මේ විඥානයත් එක්කයි අපි බොන්නේ, මේ විඥානයත් එක්කයි අපි බුදියන්නේ, මේ විඥාණයට තමයි මේ ලබ දෙන්න හදන්නේ. ඉතින් මේ විඥානය අපිට අවස්ථාව බලලා අපිව සම්පූර්ණ කෙලසන්න හදනවා නම් කාගේ න්‍යායපත්‍යද මේ ජීවිත ගමනේ තියෙන්නේ? අපේ අම්මා තාත්තා මරුණාත් දුවදරුවා මරුණාත් ගෙටගිනි ගත්තා. අපි මේ විඥානයත් එක්කනේ අපි මේ දීක ගන්න හදන්නේ. තමයි මේ විඥානය අනුත් කෙලෙස අයින් කෙරුවට පස්සේ පේන්න පටන් ගන්නවා එයාගේ තියෙන දහං ගැටක. එයාගේ තියෙන කොට පෙරක දුරුකම්. ඒක නිසා සඳහන් කරලා තියෙනවා ගෙට වදින මිනිස්සයා ගෙට වදින හොරා තමන්ගේ පුතයි කියලා වරද්දා ගත්තොත්. රැකරුවලේ ඒ ගෙහිමියාට මොන වගේ දෙයක් වෙයිද? අන්නේ වගේ තමයි මේ ඊට යම් ප්‍රමාණයකට කෙලෙස් අයින් කරගත්තට පස්සේ ඒකත් ප්‍රයත්නේ, ඒකත් ප්‍රයෝගේ, ඒකත් ප්‍රතිපදාවේ. අවුල කෙලෙස් කරගත්තු මනුස්සය නිසා දන්නවා දැන් කෙලෙස් අඩුයි කියලා. අන්න එතනදී ඇති වෙන මේ අසහනකාරීකම. එතෙන්දී ඇති වෙන මේ තව මදි කියන ගතිය. තව ඉක්මනට දියුණු කරන්න ඕන කියන ගතිය. ජීක බැලු බැලමට වෙන්නේ කොහොම අභිවෘද්ධිය තනවන සුභ සිද්ධිය දනවන හිතවිල්ලක්. නමුත් මේක අනුසයක්. මේක උපදියක්. මේක ආස්වාදයක් කරා එන එකක්. ඒ නිසා ඔබ ඇවිල්ලා ඔබ පෙනේ කුඹපා. එක එක විදිහට ඇවිල්ලා පෙනේ කුඹනවා මෙයා. බලාගෙන ඉන්න ඕනේ. මේ දේවල් හරහා තණ්හාමාන දිට්ඨිය වලට අහු වෙන්නේ නැතිවක් තියෙනවා කියලා. එන්න හැම හිතවිල්ලක්ම හැම ව්‍යාපෘතියක්ම හැම අදහසක්ම එක්ක තණ්හා එක්ක මාන එක්ක දිට්ඨිය. ඉතින් යෝගාවචරයේ තණ්හාව නැగిලා ඉන්න හැටි බලන්න. මාන්නේ නැගලා ඉන්න හැටි බලන්න. දික්ඛේ නැහැටි බලන්න නමුත් යෝගාවචරය මේවා ඒ දක්ෂකම් විදියට නව නිර්මාණ විදියට ප්‍රගතිශීලීත්ව විදියට දකින්න පටන් අරගත්තොත් අර ෂටගති මායාවේ ගති අර අහිංසක යෝගාවචරය අසත්පුරුෂය කළදා. බුදුජානක කියනවා උඹලා කොච්චර එකෙන් දුක් විඳත් මට නම් ඔතෙන් නැල්ල උදව් කරන්න බෑ. ඒකයි මේ ගැලවුම් කාර්යකුයි බුදුහාමුදුරුවෝ කරච්ච වෙනස. බුදුසෙන්නාසේ කියන බණ අපල්ලා අරගෙන දැනගෙන උපදී කියලා જાතියක් තියෙන කියලා දැනගන්න. හැම දුකක්ම හටගන්නේ මේ උපදී කියව සාමාන්‍ය කෙලෙස් නෙවෙයි. පරිසරය ලැබිලා ඒක පිපිලා නැය වෙන පින්ගුවට පස්සේ තමයි ඒව පරිඋත්ථාන කෙලෙස් විතිකම කෙලෙස් පාඩපත් වෙන. ඒතකන බොහොම සීතලව නිදාගත්ත හොරෙක් වගේ ඉන්නවා. අනුසය කියලා කියන කාම සයනය කරමින් ඉන්නේ. නමුත් අර විචිකම කියන පරිවර්තන කියන සහින් කරපුවාම එයා වරි කරපිනේ පොඹනවා. ඒ වෙලාවෙම පෙර පහ වුණාට පස්සේ මෙයා සම්පූර්ණ විපරිණාමයටපත් වෙනවා. පෙර පහ වෙන්නේ නැතුව ඒක දිහා බලාගෙන ඉඳ කොච්චරක් කෙලෙසයි වෙන්නවද කොච්චරක් නොසලට මනසක් තියෙනවද කොච්චරක් එහෙව් ගතියක් තියෙනවද කොච්චරක් උපේක්ෂාවක් තියෙනවද කියලා කියනවනම් ඒක අමානුෂිකයි. මිනිස්සුන්ට හිතන්න බෑ. මිනිස්සුන් මේ තරක කරන මිනිස්සුන් හිතන්නවත් බෑ. ඒකනේ ඒක නිසා සර්වචනච මතක් කරලා තියෙනවා. ආනපන සතිය වඩාන යනවා කියලා හිතමු. වඩාට ගිහිල්ලා හොඳට විපස්සනා සත්‍යාවිකම් සත්‍ය සත්‍යපට්ඨාන ගන්නවට පස්සේ ඒකින් මේ පොච්චංග ධර්ම සති සම්පොච්චංගය ධම්ම විචේ විරිය පීති පස්සද්දී සමාධි ආදී පොච්චංග ධර්ම වැඩෙනවා. ඉතින් වැටකොට කවුද සන්තෝෂ නොවෙන්නේ? මේකනේ අපි මේ ඔක්කොම කිහියත හැරලා වෙලිවරලා මේ අත්‍රා මිනිමෙලු කොවෙනව නෙවෙයිනේ ඔය. මේ හිතට ඕන කරන පොච්චංගනේ වැඩෙන්නේ. ඒක නිසා මේ සති ආදී සම්පොච්චංග ධර්ම වැඩෙනකොට ඒ වැඩිච්ච සති සම්පොඥාංගයේම විවේක නිසිතා විරාග නිසිතා පටිනිසක්කාන පස්සේ. ඒක දිහා විවේකීව බලපං. ඔබට ඇති වෙච්ච සතිය දිහා විවේකීව බලපං. ඒක ආවත් ආඩම්බර වෙන්න එපා. ගියයි කියලා කරගාට වෙන්නත් එපා. එන්නේ එහෙම නැත්නම් විවේක වෙන්නේ නැහැ. විවේක නිසිතව සතිය දිහා බලනවායි කියලා කියන්නේ මම මේ ගත කරපු යෝග ජීවිතයේ පිංචිද්ද වෙන්නේ නැහැ. ශිල්පෙට පිංචිද්ද වෙන්නේ. දැන් මට සතිය තියෙනවා. ආඩම්බර වෙන්න දෙයක් නැහැ. සතිය කියන්නේ අනිත්‍ය ධර්මයක්. සතිය කියන්නේ දුක දෙන ධර්මයක්. සතිය කියන්නේ අනාත්ම ධර්මයක්. එනකොට ඊට බව දැනගෙන නැති වෙලාවේදී නැති බව දැන ගැනීමට කියනවා විවේක නිසිතව සතිය වඩනවා. විරාග නිසිතව සතිය වඩනයි කියලා කියන්නේ සතිය එනකොට රාගයකුත් සතිය යනකොට පශ්චත්තාප වෙන්න පටන් ගත්තොත් සතිය දුක පිණිස හිරිනවා. ඒ නිසා ඇති කරගත්ත සතිය එනකොට යනකොට සමහිතින් බලපන්. ඒ නිසා මේ විවේක නිසා විරාග නිසා නිරෝධ නිසා සතියේ නැති වෙලා යන වෙලාවක් දැකලා අෂ්ටාත්තාප නොවි. ඒක ගෙවෙන හැටි, ඡය වෙන හැටි, නිරුද්ධ වෙන හැටි බලන්න පුළුවන් නේද? පටිනිසංකාන ප්‍රශ්නේ මේ සතියත්මට අතහරින්න වෙනවා. ඒක හරියට මේ තට්ටු ගයක් හදන්න ආය කරන ෂටරින් එකවා වේ. තට්ටු වල හදන්න බෑ. ඒ semi permanent structure එක ගන්න නැතුව ගොඩ ගිලා දොරොස්සේ ගලවන්න ඕනේ. ඒකේ ස්ටෑන්ඩඩ් වලට හැදුවේ නැත්තම් සේවකව වැඩට එදෙව්වොත් ඒ తాවකාලිකව හදන අපි පලංචි කියලා කියන්නේ රටේ ගලපෙන නීතියට හදාගත්තේ නැත්නම් ගොඩනැගිලි කොතරම් කරලා නඩු. ඒ සතිය හරියට හදන්න. අදලා ගොඩනැගිලි හදුවොත් ගලවලා. ඉතින් මේ භාවනා කරන යෝගාවචරයට මේක මම හිතනවා හිතට හමරාපයක් එయ్య. මුත් මේකට හිතන්නේ ගෙදර ගෙනියන්න සතිය පැකට් කරලා ගෙදර ගෙනියන්න. ඡාරගෙන යන්නේ නේ මේ තටමකට සුදුරු තියනකන සිල් ඇඳගෙන මේ උදේ හන්දෑ වැඳගෙන ඉන්න හදනේ අඩු ගන්න යනකොට අඩු ගන්න සතිපට්ඨානේ වට පිනා ගෙදර යන යොන්ට නියුත්තේ සංසන්දවක නැති සතිය ටිකක් ගෙන යන්න බැන්න මල මල හදලේ ඒ නිසා ඒ මනුස්සයා කවදාහකත් මේ ඇති කරගත්ත සතිය විවේක නිසිත විරාග නිසිත පටිච්චසංකාර වශයෙන් බලනවා කියන්නේ සතිය පාචක කැමති වෙන්නේ කැමති නොවෙනා තාක්කල් සතිය හරහා අනුශේඛලස වෙනවා සතිය හරහා මේ සතිය අසාධාරණව රකින්න කියලා. එනකොට එනවා යනකොට යනවා. යා ඔය අපි කොච්චර දකරවුවා සතියේ නීතිය නීතියම තමයි. ඒ නිසා මේ වඩන සද්ද සතිය විරාග නිසිතං විවේක නිසිතං නිරෝධ නිසිතං පටිච්චසකාන පස්සේ නරක පන්දරයක් දාන්න ඕනේ. ගැලුනයිස් කරගන්න ඕනේ. සතිය එන්නේ හොඳයි යන්නේ බලයන්. ඒක නිසා ඒ සතිය ගැන කතා කරනකොට හොඳ ලස්සන විවිධවත් තියෙනවා. ආහාර කෙනෙක් ළඟට ආරාධනා කරන මිනිස්සේ කීලා කිව්වලු ආම්දුන්නේ අපිට දානයක් දෙන්න අවශ්‍යයි. ස්වාමීන් වහන්සේලා වඩින්න ඕනේ 19ක් විතර අපිට අවශ්‍යයි. 19ක් නම් ඉන්නවා. ඔබ වහන්සේ වැඩියත් හොඳයි. නොවැඩියත් හොඳයි. නොවැඩියොත් වැඩියත් හොඳයි කිව්වා. වැඩියත් හොඳයි, නොවැඩියත් හොඳයි, නොවැඩියත් වැඩියත් හොඳයි. ජීපේ තියෙන තේ සාමාන්‍ය පේක්ෂාවනි තියෙන්නේ. නැහැ වඩින්න නැත්තම් වැඩි හොඳයි. සතියටත් ඔච්චරමයි කියන දේ අපි උඹ වෙන්නේ ඔක්කොම ඇත්ත කරලා තියෙන්නේ. වැඩපන්. නොවැඩිනව නොවැඩපන් නොවැඩිනව වඩා හොඳයි මොකද මම ලෑස්ති. ඒත් එක්ක නෑ අනුසය කෙලෙස කරන්න පුළුවන් කියලා. ඒත් එක්ක මේ ඔය උපදිච්චොත් දඟලන්නේ. මත සතියේ ඉන්නේ දැන් මගේ කීකර කොක්කෙක් වගේ. අත මගේ 16ක් වගේ. මගේ බැලේක් වගේ. මම සතියේද බැලකම් කරන්නේ. සතියේද බැලකම් කරනවා පටන් ගන්න කාලේ. ඒක කළා තමයි සතිය වඩන්නේ කරන ඉචු ඉචු කියනකොට එන්න ඕනේ ඵලයන් කියනකොට යන්න. ඒ තරමටම සතිය වඩන්න නම් අපි සතිය දිහා බලන්න ඕනේ ඒ කායන හොඳ දෙයක් විදිහට නෙවෙයි. වැඩි ගන්නකම් වැඩි ගණන් ඉවරනකොට විශ්ිකල දාන්න පුළුවන්. ඊටසේ ධම්ම විචේ සම්පෝඥා උගෝ දෙනකොට හිතා ගන්න බෑ මේ ධර්මයේ ඒකාන්තයෙන්ම සත්‍ය කියලා අපි හිතයි. නමුත් බුදුරජාණන්සේ සඳහන් කරනවා ධම්මෝ විෝ වික්කවේ පහතබ්බා පගේව ධම්ම. මහණුඹ දැනගනින් ඔබට මේ ආසවනුසී ධර්ම ගැන කතා කරන වෙලාව වෙනකොට උපති ගැන කතා කරන මේ ධර්මයක් විසි කරන්න වෙනවා ධර්මය ගැන කොමන කතාවද කියලා. ඉතින් මෙච්චර සාධක එකතු කරගන්න මේ ධර්මය නිවන් දකින්න ඉස්සලා විසි කරන්න වෙනවයි කියුවොත් අපිට පේන්නේ ඒක නිකන් මේ ධර්මයට කරන නිග්‍රහයක් වගේ. නමුත් ඒ ධර්මයට කරන ධර්ම ඡන්දේ හරහා එහෙම නැත්නම් ධර්ම රාගය හරහා ඊත් අනුසේ ධර්ම වැඩෙනවා. ඒ නිසා ධර්මය අවශ්‍ය කරලා තියෙන පරෝජනේ සලකලා විතරයි. ඒ නිසා කියන්න ඕනේ අපි පිටිපැණීමේ තරගයක් කරනකොට උපරිමේට පිට පාවිච්චි කළ උඩට ගියාට පස්සේ ඒ රීට විසිකිරුවේ නැත්තම් මොකද වෙන්නේ? අනිත් මට ගා කුඩ යන්න හිතුනේ මේ රීට තමයි කියලා බදාගත්තොත් මොකද වෙන්නේ? මේක සුවනියකට ගිහිලා ශෝකෙත් එක දිහාගෙන ඉන්න ඕන කිව්වොත් එimhe දිනන්න පුළුවන් මේක. රීට බාරගේ වැදුනොත් මොකද වෙන්නේ? ඕල් වෝල්ට් එකේ දාන්න ඕනේ රීට කෙලවරට යන කම්ම වැඩ ගන්න. වැඩ ගන්න විසිකරන. මේක සාමාන්‍ය කෘතගුණ සැලකීම ඒ වගේ ධර්මත් එක්ක බලනකොට මොකද්ද හුරස් ගතියක් තියෙනවා ඒකමයි මට මතු කරලා දෙන්නත් ඕනේ ඒ වගේම වීරිය අපි හිතන්නේ වීර්ය ඒකාන්තයෙන්ම වීර්ය වටවපන කින්නාමන සිද්ධිච්ච අපිට වීර්ය අවශ්‍යයි. මොකද භාවනා කරගෙන යනකොට ආරම්භ වීර්ය, පරිපූර්ණ වීර්ය, පක්ඛිත වීර්ය කියලා විදිය ඉහළම තැනට යනකොට වීර්ය කිසිම කැලලම වීර්යක් නැතුව ඉබේම භාවනාව හිත නිවනට වැදෙන්න ඕන. තටමලා නෙමෙයි. තටමලා ගන්න නිවනක් නැහැ. ගැම්මට වැඩේ සිද්ධ වෙන්නේ. ජවයට වැඩේ සිද්ධ වෙන්නේ. ඒ නිසා පටන් ගන්නකොට විශාල වීර්යක් ඕන. වීර්ය උස්සලා Java කවල මේක කස කැවිගෙන ආවට පස්සේ එන ගිඩි කඩාන ගියා වගේ ඒ වැඩේට සිද්ධ වෙනවා කරන්නෙක් නැහැ. නිවන් දකින්න වෙලාවේ කරන්නෙක් නැහැ. ආපු වේගෙට වැඩේ යනවා. ඒ නිසා හිතෙන්දී කෙරුම يعني කෙරුමයි කියලා කියන කරන මිනිහ නැහැ. වීර්යයක් නැහැ. නිසා අපි වීර්ය වඩන්න ඕනේ විවේක නිසිතං විරාග නිසිතං නිරෝධ නිසිතං පටිච්චසමුප්පාදයි. ඒ නිසා අපිට භාවනා කරන ඉඳ යනකොට නැත්නම් අපි කියමු අපි හිත කුසීත වෙනවා කියලා. හරි ඉතින් මම වීර්ය නැති තරට අවබෝධ කරගන්න බෑ. දැන් මේ පේනවා. භාවනා කරගෙන ඉනකොට ආරමුණ නැති වෙනකොට සංඥා නැතිවට හිත නින්දට ගියා දන්නෙත් නැහැ, සැඟුණා දන්නෙත් නැහැ, කුසල හිතක් දන්නෙත් නැහැ, අකුසල හිතක් දන්නේ අපි කරන්නේ පශ්චාත්තාප නෑ, වීර්ය නැතුව වැඩි යන හැටි දැනගන්න නම් මෙතන සමායට නිවන් දොරටුව වෙන්න පුළුවන්. වැඩි යනවා දන්න කරණ තියෙන්නේ මේකට කොහොමද මම පෙළඹුණේ? මේ වීර්ය ආය පටන් ගන්නකොට කොහෙන්ද ආවේ? ඒකට අප්‍රමාද වෙන එකයි තියෙන්නේ. ඊට පස්සේ පීටි සුඛ පස්සද්ධි සමාධි. මේ සෑම ධර්මයක් අපි තනවා වඩා ගන්නේ වඩුවේක ආයුධයක් විදියට මිස අවසානිෂ්ඨාවනේ. අන්නේ වඩන්නද ධර්ම. ජනස් බොජ්ජංග ධර්ම, ඉන්ද්‍රිය ධර්ම. ඒව තමන්ගේ අතේ අත්තර ගැනීම. දාශකත්වයට ගැනීම කියන්නේ වශී කරගන්න. ඉස්සලා අපි ඒකට බොහොම බයෙන් යාප්පු ඒවා අඳුනගෙන කිට්ටු කරගෙන වඩාගෙන වඩාගෙන අන්තිමටම අවසාන ගැල්වනයිස් කිරීල තමයි රේන්ෆෝස් කිරීල තමයි අන්නට දෙපිල තමයි සතියෙන් තිබුණ නැතත් සමහිත වීර්ය තිබුණ නැතත් සමහිත ධම්මවිචේ සම්බොජ්ජංගේ තිබුණත් නැතත් සමහිත මොකද මේ දෙකම හිතේ තක්ක ඒක නිසා ඒ උපදි ධර්ම උපදි කියන මේවා ගැන උගහකලක් ප්‍රශ්න අහනවා මේ කොහොමද සාංශය දැනගන්නේ මොකද කරන්න ඕන කියලා අහන හිතම චපලයි. ඒකෙම දැනගන්න බෑ. නම් දැනගන්න නැතුව කරන්නත් දෙයක් නෑ. ඒ නිසා මේක විවිධ නිදර්ශන මාර්ගෙන් සර්වඥාන්සේ ඉදපත් කරන මාර්ගෙන් හදාරන්න ඕනවා. උදේන්සේ සඳහන් කරලා තියෙනවා අලත්තං යතිදං සාතු නාලත්තං සුන්දරාමි. ඔබයේනේව සෝතාදී රුක්ඛං ප්‍රතිවක්කති. අපි යමකට උත්සාහ කරනවා. මොකක් හරි ව්‍යාපාරයක් ලැබෙනවා. අපිට ඒක ප්‍රතිඵල ආනිය හොඳයි. අලත්තන් යදියන් සාදුවනේ සාදු. නාලත්තන් සුන්දරාමිති. ලැබුණ නැත්තම් ඒ සුන්දරයි. උදේ කරලා තියෙන හරි කරලා තියෙන අපි හේතු සම්පාදනය කරලා තිනවා ආවේ නැහැ. නිසා හේතු සම්පාදනය කරන මනුස්සයාට මට මේ ප්‍රතිඵල ලැබුණ නැහැ කියලා බය වෙන්න දෙයක් නැහැ. මට කරන්න පුළුවන් හරිය මම කරා. දැන් දරුවා වෙනුවෙන් දෙමව්පියෝ හරියට දේවල් කරනවා. එන්නත් පැනලා යනවා. උඹේ දුවත් හිතුමත් ඒක දීග කියතිනේ මම පියානනොත් මම එදා විතුරු දුක දැනේ කියලා ඉන්නව විතර වෙන මොනවා කියන්නේ. මොකද ඒ අම්මා සමහරට පැනලා ගිය විවාහයක් වෙන්නේ නැති එක. ඉදුල පැනලා යනකොට මොනව කරන්නේ ඉතින් කම්බරන්නේ. ඊට පස්සේ බබෙක් වඩාන ගෙදෙට්ට එනකොට පිළිපයි පිළිකන්න පැත්තෙන් ගෙට ගන්න එක තමයි කරන්නේ. ඒකේ සුන්දරත්වයක් තියෙනවා. නැත්තම් යදිදන් සාදු නානත්තම් සුන්දරමටි උබ්බේ නේම සෝතාදි. ලැබුණත් නොලැබුණත් ඕ කරලා තියෙනත් ආදී ගුණය. නොසලෙන මනස. උපේක්ෂාව ආදියට ගහක් ළඟට ගිය මිනිස්සේ ගහේ ගෙඩි තිබුණොත් හොඳයි. ගහේ ගෙඩි නොතිබිච්ච කාලේ කියලා නරු දාන්නේ. ගහක් ළඟට ගිය මිනිහෙක් වගේ වෘතු කරපන් කියලා. මේ තරමට පුරුදු කිරීමේ කතාවක් වෙන කිසි ආගමක වෙන කිසි පොතක වෙන කිසි සාසනයක හීනකින්වත් බලාපොරොත්තු වෙන්න පුළුවන්. අපිට පේන්නේ බුදුරජාණන් හරි සදාචාර ධර්මයක් උගන්ලා තියෙනවා අපිට. මුදුවට හිත සමාධිගත කරන්න හැටි උගන්ලා තියෙනවා අපිට. සද්දා විචක්ෂණවලි බඩන හැටි පුරුදු කරලා තියෙනවා. අන්තිම උදී පාන්තර විශේෂ කරන කුණු කෙල ටිකක් වගේ. අර බඩන ධර්ම ඔක්කොම නැති වුණා. මට ඒව කවදාකවත් ඉස්තිර දෙවන්නේ නැති උනට උඹ නොසලින මනසක් හදපන්. ඒක කවදාකවත් පින්වත් නේ. ಗುಣ ධර්ම ටික වඩ아가න මිසක් මේ පන්නරේ ගන්න බෑ. ගුණ ධර්ම වඩල විසිකිරීමෙන් තමයි පන්නරේ ලබන්නේ. ඒ සඳහා ඒ පුද්ගලයා භාවනා කරන කෙනා දැනගන්න මේ අදීයම තියෙනවා කහටක්. අදීයම තියෙනවා නිතිගත් කෙලෙස් වර්ගයක්. ඒක දැනගෙන කුඩුම්බියම කඩලා විලිකෙලුවේ නැත්තම් එයා එනවා අන්තිමට මිත්‍රේ චූරුවේ. එයා එනවා අන්තිමට ගුණ පෙරක දොරකන් දෙන්නේ. නමුත් යට තියෙන තණ්හාමාන දිට්ඨි. එන්නකොටම දැනගන්න ඕනේ මේ ඔබ කාටද මේ පහදින්න හදන්නේ? ඔබ කාගේ න්‍යායපත්‍යද මේ ක්‍රියාත්මක කරන්න කියලා මම දන්නවා. ඔබට ඉන්නේ මායාවේ න්‍යායපත්‍යයි කෙලෙසුයි විතරයි. ඔබ ඔය පයින් දෙතවරන බලයයන්. නැත්තම් පයින් දෙපෙන්න මම දන්නේ ඔබ මොකද්ද තියෙන්නේ කියලා. අන්නේ ඒ විදිහට ඒ නොසැලෙන මනස දියුණු කරනවා කියන එක ඇත්තටම කියනවා මේ මනුස්ස ලෝකේ අතුම අතිමානුෂිකයි. මොකද ඒ තරම් අපි කඩා වඩා ගන්න ජීවිතයක් අපිට තියෙනවා. භාවනා වේලට මොනවාට එකතු කරන්න හදනවා. සම්බුද්ධ ජන සදාන් කළ තියෙනවා මේක කරන ධර්මයේ පවාමානෙ උඹලට අතාරින්න වෙනවා. ඒකේ තියෙන ආවස්තික වටිනාකමක් විතරයි. ප්‍රයෝජනෙ වටිනාකමක් විතරයි. විසිකිරුවට මොකද සදාකාලික විසිකරන්නේ ආය ප්‍රශ්නක් આવතර ගන්න වැඩ ගත්තා. ඇත්තටම. මේක කියනවා ආර්ය විවාරය. ආර්ය විවාරය. මේක කරේ තියගෙන යන්නේ. ගිහිකම කියන්නේ මුත්තජනකම කියලා කියන්නේ ඒ ඔක්කොම එකතු කරගන්න. ඒක වරක් උදව් වෙච්ච ඔක්කොම එකතු කර ගන්නවා ආය උදව් වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් අන්තිමට එකතුව රකින්න නඩත්තු කරන මේ උදව් කරපු මම පටන් ගත්ත මිනිස්සයා තවදම කපුරුනවා සඳහන් කළා තියෙනවා කැලේ ඉන්න තාපදේ කැලේ ඉන්න ආඳුනම ගහක් මොනකට ගිහිල්ලා ඉතනවා හොඳ වෙලාව ළඟක් අයිනේ හොඳ වෙලි තලාවක් තියෙන සක්මන් කරන්න පුළුවන් මේක පොඩ්ඩක් පාළි වෙන්න ඕනයි කියලා හිතනකොට එයාට පේන්නේ ඉතන රළු බලු වැඩි ළඟ තියෙන පන් රැල් එකක් හරි පිටුරු ටිකක් හරි තනකොළ වේලි ටිකක් හරි දාලා වාඩි වෙනවා. එන්න හොඳට පළඟ ගහලා වාඩි වෙලා ඒකේ ආ පළවෙනි ධ්‍යානට උන්න යනවා දෙකට යනවා තුනට යනවා හතරට යනවා මනාව කාලයක් ඉඳලා එයා නැගිටලා යනකොට මේ ඉඳගත් ආසනය අනේ වේයෝකයි කියලා මේක වෙන කෙනෙකුට නොලැබේවා කියලා ආසනය ගැන අපේක්ෂාවක් නැහැ. ඒකේ වැඩකට දාලා ගියා. පුත්තඥය කරන්නේ ඕක කරේ කියන්නේ. ගිහි ගෙදර කියලා කියන්නේ රැස් වෙන තැන. අපිට හොඳ වෙච්ච දේවල් වෙන්නේ නැති නමුත් අන්තිමට ඒවට කඹරන්න පටන් ගත්තාම ඒකේ වේයෝයි මීයෝයි ඔක්කොම ඉඳවිල අන්තිමට අපිට බුදිය ගන්න හම් වෙන්නේ මේකට වෙච්ච බඩු නිසා. ඉතින් ඒක නිසා අපි ඒක සාපේක්ෂව දැකලා ඊට වෙනස් දෙයක් තියෙනවා නිර්ාමීෂ සුඛය. නිර්ාමීෂ සුඛයට අඩුම කර්ම ඒ ඒ තන හොයන දේවල්. කවදාකවත් කරේ තියන යන්නත් බෑ දඩුවකට දෑවැත්තක් වශයෙන් දෙන්නත් බෑ තමන් ඔබගතු කාට හොරගම් කරන්නත් බෑ කාටවත් කියන්න බෑ තොට මේක ඊට පස්සේ අයිති වෙන්නේ නෑ කිය. ඒ වගේම තොට මේක අයිති වේවා කියන්නත් බෑ. ආන්නේ ඒ ඒ නිර්ාමීෂ සුඛය වඩනකොට යෝගාවචරය ඒකේ 16ක් බඩපත් වෙනවනම් උපදී තියෙනවා. අනුශේ තියෙනවා ආශ්‍රව ධර්ම තියෙනවා. එයා ඒකේ වශී භාවයක් ඇති කරගත්තා නම් ඒ කිසි දෙයක් ඇති උනායි කියලා කනකාටු වෙන්නේ නැති සතුටු වෙන්නේ නැහැ නැතුණා කියලා කනකාටු වෙන්නේ නැහැ. ඒ අර తాදී මනස නොසැලෙන මනස ඒක නැත්තම් උපේක්ෂා සහිත මනස එයා දරන අන්තිම කෙලවර කියලා ඒක කියනකොට සර්වඥාන්සේ සඳහන් කළා තියෙනවා සත්‍චිත සමාධි උපේක්ෂා සමාධි සම්පෝඥාන වශයෙන් උපේක්ඛා සම්පෝඥාන්ගේ වැඩුවා. ඒකත් විවේක නිසිතං විරාග නිසිතං නිරෝග නිසිතං පටිසකන පරි. තවත් ලැබෙන උපේක්ෂාව පවා ඊතාවත්ම විවේකීව පාවිච්චි කරන්න ඕනේ. ඒකට දාසකම් කරන්න ඕනේ. ඒකට කඹරන්න ඕනේ. වෙලාවක මේ උපේක්ෂාවෙන් යකන උපේක්ෂාව නැති කැළඹිලි වෙන්න පුළුවන්. ගණන් ගන්නවා. ඒක විරාග නිසිතෝ අනේ මට උපේක්ෂාව සද්දාව කාලිකෝ හැමදාම මේ සක්විදානින් ලැබේවා කියලා හිතන්න එපා. උපේක්ෂා නැති වෙලා යන වෙලාවක කියන වෙලාවක් එනවා ආසාවෙන් කලා දැනගන්නවා මේක දැන් උපේක්ෂා නැති එක. ඒක නැති වෙන්නේ මොකද ආයෙ උපේක්ෂාව ගන්න මේකෙන් බාධාවක් වෙන්නේ නැහැ. පටිච්චසමුප්පාදන වශයෙන් උපේක්ෂාත්මක පැත්තක දාන්න වෙනවා. අන්නේ විදිහට මේ දේ මේ මේ සාසනය මේ අපි ලබන ආධ්‍යාත්මික වස්තු සියල්ලකම තියෙන අවස්තික වටිනාකමක් සියල්ලකම තියෙන සාපේක්ෂ වටිනාකමක් নিরপেক্ষ කිසිම වටිනාකමක් නැහැ මේක. මේ নিরপেক্ষ වටිනාකමක් තියෙනවනම් නිවටට යන්න බෑ. අන්නේ විදිහට මේ දෙකේ තියෙන උපේක්ෂා වඩන්නත් ඕන නමුත් උපේක්ෂා නැතිවීමෙන් එන්න තියෙන පශ්චාත්තාපය. දැවුලි දැවුලි තැවිලි යෝගාවචරයට තරම් කරන්න. එයා දැනගන්න ඕන උපේක්ෂාව මගේ 16ක් වගේ අපිට වැඩ කරපන් නැති උනායි කියලා මම තැවෙන්නේ නෑ. මම මානසික අසහන ගන්නෑ. ඉතින් මේක පුහුණුවෙන් කරන්න පුළුවන් එකක්ද? මේක සහජාශය වෙන එකක්ද? නැත්නම් පෙරගෙන ආවෝ පින්නට සිද්ධ වෙන එකක්ද කියලා සදාචාරවාදී වෙනම මතයක් දරනවා. සමත භාවනා කරන කටේ වෙනම මතයක් දරනවා. විපස්සනා භාවනා කරන කටේ වෙනම සෙල්ලක්කාර මතයක් දරනවා. ඒක නිසා ඇමරිකාවේදී කරපු සමහර පරීක්ෂණවලදී මේක නොදැන කරලා තිනවා එක එක ආගම් වල කට්ටිය. Hindu ආගමෙන්, මුස්ලිම් ආගමෙන්, ශීඛ ආගමෙන්, කතෝලික ආගමෙන්, බුද්ධ ආගමෙන් හිතන්න පුළුවන් මොන පින් ඇති දරුවෝ කියලා. පරීක්ෂණට අරගෙන ඒගොල්ලන්ට කියලා තිනවා මේ විවේක වෙලා ටික දවසක් අපිත් එක්ක ඉන්න. එතන වෙන්නේ තමයි කැමැති මොකක් හරි භාවනාවක් එක්ක ආනපාන සතිය එහෙම නැත්නම් ඉඳගෙන ඉන්න ඉරියව මොකක් හරි භාවනා කරන්න කියලා. කරගෙන යනකොට මේකත් ඇඟේ තියෙන මොන ආගමේ හිටියත් පින නිසා එයාට මේ විවිධ ස්ථාන ලැබෙනවා. ඒක තමයි ප්‍රබස්තරයි. ඒ තමයි හසීමිතයි. ඉතින් ආවට පස්සේ අයින් අහනවා මොකද ලැබුවේ කියලා. එහෙන් කතෝලික මිනිස්සුන්ට කියනවා ඕ මං හිතන්නේ කිමේ දෙයයන්ාන්ත මෙච්චරක් මම බලන්න බැරි කියලා මේක තමයි දෙයයන්ාන්ත කියන්නේ. මේකෙන් තමයි ඔක්කොම පටන් ගන්න. මේක රීලු බලදාරි. මම දැක්කනේ. මේ තමයි දෙයයන්ාන්ත කියලා යාලියෝ. හින්දුත් නායකවට වශයෙන් කරනවා අපේ පොතේ ලියලා තියෙන මේ ආත්මේ ගන්න බෑ කියලා නෙමෙයි. මේක තමයි බ්‍රහ්ම පදාර්ථය කියන්නේ. මේක තියල්ලේ මුල. මේක අනේ යන තැන තියෙනවා. හැම තැනම තියෙනවා. හැම එකම බ්‍රහ්ම පදාර්ථය. අභිවංශකේම අල්ලා මේක තමයි අල්ලා අපි මේ නබි නායකතුමා ගුහාවටලා භාවනා කරනකොට දැක්කේ අපිට කියලා තියෙන මේ ආත්ම ගන්න බෑ කියලා නෙමෙයි. මේ කියන ඕක තමයි. ශීකාරයට ගියොත් ඒක කියනවා. හැම කෙනාමට පේන්නේ එකයි. නමුත් දින නම නම් වෙනස් තමන්ගේ ඇදහිල්ලයි. බෞද්ධය විතරක් දන්නා මේක විදර්ශනා උපක්ලේශයක්. ඔතනින් තමයි භාවනාව පටන් ගන්න. අනික කටේ ඉන්නේ භාවනා ඉවර වෙච්ච තැන කියලා. ඒකයි බෞද්ධයන් තියෙන ආඩම්බරය. අපි ඒව අඳුනගන්න යන්නේ අඳුනාගත්ත ගමන් අඳුනගන්නේ උපති හරහා. දේවදෙයින් එක කරනවා ආයතම දෙයන්නාස්. බ්‍රහ්මදෙයින් එක කරනවා මේක තමයි බ්‍රහ්මයා. අල්ලාහ දානේ කරකිනවා එකම දේ. ඉතින් ඒක නිසා එක එකනාට ලැබෙන විවිධ රස. ඒ නිසා මේ උපදී පවතින තාකල් අතර එකම දේට අපි රණ්ඩු කරනවා. අපි හිතමු එහෙම නැත්නම් දරුවෝ දහ දෙනෙක් ඉන්න අම්මා තාත්තා කෙනේ දරුවන්ට සැප පිණිස දෙනවා. දුන්නට දහ දෙනා දහ විදිහකට උපසලකනවා. කවදාකවත් මේක සමන. ඒ නිසා මේ උපදි විනාශකම් තියෙන තාකලන්ට කාගවත් සුචාචකම් මනින්න කියන්න බෑ. කද්දාකවත් බෑ. අපි හිතන්නේ අපේ උපදේ ඉන්නව නමුත් මතක තියාගන්න උපදී ඉන්නසෙන් බාන්න අපි දෙන්නේ කිසිම සමානකමක් නැහැ. අපි කර්මානුරූප වෙනස් වෙන්නසේ, රුචර්චකම් වෙනස් වෙන්නසේ, පෞද්ගලික ලක්ෂණ වෙනස් වෙන්නසේ, කර්මජව වෙනස් වෙන්නසේ. අපි නානුකේනලක උපදී තියෙන බව කියයි. එයාගේ නානුකේන ඔබට මොකක්ද ඕනේ? අපි හිතලා දෙන්න හදන හැම එකක්ම බොහෝ විට වදයක්. ඒ නිසා දරුවා දැන් යන අම්මලා දාසලා හරියට වරද්දගෙන කියන. දරුවන්ට සැප දෙන්න හදනවයි කියලා කියන්නේ. ඒ කට්ටිය හිතනවා මේ රත්තරන් කුඩුවේ දාලා මේ රත්තරන් වාජන රාජභෝජන ජීවකවම ගිරලා ඉන්නේ සැපෙන් කියලා ඇතුළේ. නෑ දොර අරපු ගමන් පැනලා ඒ රත්තරන් කෝඩිය රත්තරන් වාජන රාජපෝජන සුන්නා කියලා කිරව අම්මා හිතන විදියට කිරව සතුටෙන් ඉන්නවනේ දොර ඇරලා තිබ්බත් ඇතුලේ ඉන්න බෑ කවාලා වේදන්ත ಜಾති ඇති කරලා සංකෝඩුවේ කිරවා ධම්මාලා යන්න යාවි තිබ්බ තින්දුරු කරදොරට කෝඩුවේ දොර ඇරලා ඉතින් දරුවෝ බැලලා යනකොට අම්මා හිතනවා අනේ මුන්න දෙන්න තියෙන සැප සම්පත් හේරම දිට ඕම් බලව මට කරලා කිය වැඩි හැබැයි අම්මා බෙන් කරන කාරී හිතුවනම් අම්මට තේරෙනවා දැන් අම්මා කෙනෙක් විදිහට බලන්නේ එතකොට තේරෙන්නේ නැහැ. ඒක නිසා අපේ උපදී වල වෙනස්කමට ගරු කරන්න. ඒක අපරාධයක් නෙවෙයි. ඕන කෙනෙකුට උදව්වක් කරන්න එයාට අවශ්‍ය දේ දෙනවා මිසක් අපිට යොදන දෙන එක නෙවෙයි කරන්න තියෙන්නේ. ඒක නිසා අපි භාවනා කරලා අපේ උපදී ටික මොන තාලෙටද අපි අර විවේක මනසින් වද දෙන්නේ කියලා තේරුම් ගත්තට පස්සේ කිසිම ගැලවුම් කාර්යකට අපිව ගලවන්න බෑ. පුදුජානවාසගේ පාර පෙළකිට ඇටි දරුවෝ උඹේ වැඩිම කරගන්න. මම ඔබලට පාර කියලා දෙන්නේ පමණයි. මම කිසිසේත්ම ගැලවුම් කාර්යයක් නෙමෙයි කියලා පුදුජානවාසයේ පුද්ගලයාගේ මානසිකත්වයට සාමානුෂිකත්වයට දුමාංකාර ගෞරවයක් දෙන්නේ. කවදාකවත් මොනම ශාස්ත්‍රඥ ආචරණයක්වත් මනුස්සයාගේ උත්තරීතර භාවයට අත තියලා නැහැ. මම උඹලා ගලව ගන්න මගේ අල්තාට ළඟට ඇවිල්ලා යාඥා කරපළයි කියලා මිනිස්සයාට නිඳ කරලා නැහැ. ඒ නිසා අපි උපේනවා නම් ඒ උගන්නේ තමයි සිද්ධ. කදාකත් බුදුන් දීපු දෙයක් නෙවෙයි. එහෙම පුළුවන්කමක් තියෙනවා නම් බුදුහාමුදුරුවෝ රාහුල කුමාරයාට දෙන්න තිබුණානේ. යසෝදරාට දෙන්න තිබුණානේ. දුත්තෝත්තර රජුට දෙන්න තිබුණානේ. ඒගොල්ලෝ තම තමන්ගේ ක්‍රමය ආරහිව්වේ. ඒ නිසා අපි ඔක්කොම අපි යම් තාක් මේ පරිඋත්ථාන කෙලෙස් විතරක් නෙවෙයි, අනුසය කෙලෙස් විතරක් නෙවෙයි, විචිකම කෙලෙස් කියන මේ තේරම දැනගන්න හදන තාක්කල බුදුහාමර අපි දරුවෝ. නැසී කරණ තියෙන හැටි කරලා තියෙනවා. හැබැයි අපි උත්සාහ කරනකොට කරනකොට අපිට අමාරුව තියෙන මේ චපලකම බුද්ධි විදින හරහා යන එකයි. වංචනික ගතිය හරහා යන එකයි. ෂට ගතිය හරහා යන එකයි. හැබැයි ඔක්කොලාගම සතමාය වේගද තියෙනවා කියන එක වංචනික ධර්ම තියෙනවා කියන එක තේරුම් ගත්තට පස්සේ අපි ඒකිනෙක අපහත් කරන්න ඕනේ නැහැ ප්‍රයත්නයක් කරන කෙනෙක් විදිහට එකිනෙකාට ගරු කරන්න ඕනේ. ඒ වගේම හැම කෙනාගේම ෂටගති හරහා මේක මට වැටහෙන්නේ මම ළඟ ෂටගති තියෙන නිසා තමයි. කාගරි ෂටගතිය තමන්ට වැටහෙන්නේ. කහාගටි මායාගතියක් තමයි වැටෙන්නේ. වංචනික ගතියක් වැටෙන්නේ තමයි ළඟ ඡට මායාවී ගතිය තියෙන නිසා තමයි හිතාර මනසට බලින්න එක නෙමෙයි කරන්න තියෙන්නේ. ස්තුති කරන්න ඕනේ ඔබ මගේ දේ තමයි පෙන්නලා තියෙන්නේ කියලා. එනිසා යෝගාවචරණ වශයෙන් ජීවිතන අපි එකක් ඡට ගතිය දකින්න මේ තමයි උපදී සම්පatti. උපදී තියෙන මිනිහගේ හැටි. මේක කවදාද දැකලා අස්පනා අපිට දැකගත්තොත් සර්වඥාන්සේ සඳහන් කරනවා වෙනම ප්‍රයත්නයක් කරන දැකීමම දැකීමම ඇති විනාශ කරන. ඒක විනාශ කරන. ඒක නිසා අපි නිතරම විදර්ශනා කියලා කියන්නේ 아무තු තාලෙට ප්‍රශ්න තියාගන්න. විෂම තාලෙට ප්‍රශ්න තියාගන්න. විප්ලවීය තාලෙට ප්‍රශ්න තියාගන්න. එහෙම නැත්නම් රැඩිකල් තාලෙට ප්‍රශ්න තියාගන්න. ලෝකායත විශේෂතාන්නේ කර සම්ප්‍රදාන කුලයි. එනිසා යෝග ජීවිතය කියලා කියන්නේ හරීම විප්ලවීය දර්ශනයක්. ඒ විප්ලවීය දර්ශනය කෙලෙස් ඇති හිතට කරන කෙලස් නැති කරගෙන ඒ ඇති වෙච්ච පිරිසුදුකම හරහා මේ යෝනිසමංස කාර්යය සහ සම්මාදිට්ඨිය පාවිච්චි කළොත් මේ බුදුරජාණන්සේ පෙන්වන ධර්මයේ ප්‍රතිසම්පාද උපදීන් වල තියෙන ෂටගතිය පේන නිසා සර්වඥයන් සඳහන් කරන ලෝකයන් තාක් දුක් ඇති කරන මේ උපදී නිසයි උපදීන අඳුරගෙන කයින් කරාට පස්සේ කාටවත් මේක කෙලසක් රාගයටවත් බෑ කෙලසක් ද්වේෂයටවත් බෑ කෙලසක් මොකද හේතුව ඒවා දරන මූලික පොහොර ආහාර නැති කරලා තියෙනවා. ඒ නිසා ඒ දේ කරගත්තොත් අපි මේ තිස්ස සංසාරේ අනන්තවත් සිද්ධ කරගන්නවා. අනන්තව සමත භාවනා කරන්නේ. ඔත් වැරදුනේ අඩියට මත දාලා මේ කඩ ගන්න බැරි වුණා. ඉතින් අපි මේ ජීවිතය උත්සාහ කරන්න ඕනේ අර කරගෙන ආපු දේවල් වලින්ම ක්‍රමශාලී ඉගෙනගෙන ඒ අද්දරට යනකොට හිත පුළුවන් තරම් ප්‍රතිපත්ති දිගේ ඉස්සරහට යනකොට කෙලෙස් අඩු වෙනකොට පැහැිය වෙන්න හදන්න එපා. ඉක්මන් වෙන්න හදන්න එපා. මේක හොඳට අදම් වෙන්න අරින්න නොසැලෙන මනස. තාදී ගුණයකට මේ ත්‍ත්වයට දෙදී බොහොම ඉවසිල්ලෙන් විවේක නිසිතව විරාග නිසිතව නිරෝධ නිසිතව ප්‍රතිනිසග්ගාන පසිය මේක දිහා බලන්න ඉන්නෝනේ දැක්කට නොදැක්කාසි. ඇහුනට නෑ වුණා වාගේ. මේ හිත ඇතුලේ අරක් කරවන් මේක කරවන් කියලා දඟලනකොට මොඩේක් වාගේ. හිතට දැනුණාට මම දැන් ඉන්නේ වැරද්ද කියලා ගණන් ගන්න එපා. මොකද කෙලෙ සීලී කැටල නැහැ දැන් සමාධිය කැටල නැහැ. සීල සමාධි දෙක මැද ඉඳ යටි වැරද්ද තමයි මම වැරද්ද බව දන්නවා කියලා මේක දිහා බලන්න ගත්තොත් ඒ කෙලෙස් වලට ඊට වැඩිය දෙන්න දඬුවමක් නැහැ. ඒකේ ඊට පසුබිමට සාපේක්ෂව කෙලෙස් කෙලෙස් වශයෙන් දකින්නකොට ශතකත් මායාවකට හිටින්නේ නැහැ. ඒක කාරණා අපේක්ෂා කරන්නත් එපා. ඒ නිසා උපරිම වේලාවක සමාහලට තමයි මේකට මෝඩ දෙන්න හම්බ වෙයි. අන්නේ හම්බ වෙච්ච ලැග බුදුන් දැක්කා වගේ ධර්මයෙන් දැක්කා වගේ සංඝයා දැක්කා වගේ මේ තමයි මගේ සීල උපරිම කියලා ඒක සමාදන් වෙලා තමන් ගැන විශ්වාසය එනවත් එක්කම කෙලස් බලමුණු කඩලා ගිහිල්ලා තමන්ගේ ප්‍රතිපදාව සීමා මාර්යතාව කඩන වෙලකට කඩාගෙන පැනිල්ලක් පයින්නවා ඒක ජවයකට සිදුවෙන එකක්. ක්‍රම විදි අහන්න එපා. ඒකට සමීකරණ නැහැ. ඒකට කලපෘද්ධමයි තියෙන්නේ. ඉතින් ඒ නිසා ධර්මදේශනා ලැබෙන මේ ආදර්ශය තමයි මේ කරගෙන ගිය වැඩේ නිසකව කරන්න. දෙප්‍රබෑමකින් තොරව කරන්න ශක්තියක් ධෛර්යයක් බලයක් වෙන හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්මදේශනා මෙතනින් නැවත කරනවා. ශීල දිනාටම සැනසීම දා වේවා කියලා ප්‍රාර්ථනා